උදා වූ අසයංකාරං අපරංකාරං ජරා මරණං අදිච්ච සමුප්පන්නන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ස්ථානයේම ඊට කලින් මේ වගේ භාවනා වැඩමුළුට සම්බන්ධ වුණා චාරිත්‍රාක් වශයෙන් කරන දෙයක් තමයි මේ භාවනා වැඩමුළුවේ සාර්ථකත්වයේ සඳහා නැත්තම් අර්ථය ඉස්මතු කර ගැනීම සඳහා අනුග්‍රහ උපරිම ආකාරයෙන් මේ භාවනා වැඩමුළුවට අනුග්‍රහ කරනවා සමස්තයක් වශයෙන් කණ්ඩායමක් හිමි කරනවා එක එකනත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒ අනුග්‍රහය කරනවා අපි තාම සමෘද්ධ කරගත්තේ නැති ඒ චේතෝපල විමුක්තියත් චේතෝපල සමාපත්තියත් චේතෝපල චේතෝපලය චේතෝපල සමාපත්තියත් ලබා කරගැනීම සඳහා ළඟා කරගැනීම සඳහා ඒ මොකද අපි දන්නවා මේ වගේ වැඩමුළුවක තියෙන වටිනාකම ඒක උපයසපය ගන්න කොච්චර අපි මහන්සි වෙනවද කැපකිරීම කරනවද කියන. ඒ උපයසපය ගතට පස්සේ ඒකට උපරිම වශයෙන් අනුග්‍රහ කිරීම එක පැත්තකින් අපේ කාලයට අපි කරන අනුග්‍රහයක් තව පැත්තකින් ධර්මයට කරන ධර්ම ගෞරවයක්. ඉතී අනුග්‍රහ කිරීමේදී අපේ අපේ අදහස් මත මතාන්තර විවිධයි. නමුත් සර්වචනාංශي අපි ඒ කටයුත්තර දක්වන අනුග්‍රහයක් වශයෙන් සර්වඥාන්සේ අපට සැකිල්ලක් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේ තාම ළඟා කර ගන්න බැරි වුණා වූ චේතෝඵල විමුක්තියත් චේතෝඵල විමුක්ති සමාපත්තියත් ලබා ගන්න කාරණා පහක් බුදු නෝනට පේනවායි කියන. අනුග්‍රහ පහක්. අනුග්‍රහිත සූත්‍රය කියලා මේක අංගුත්තර නිකාය පංචක නිපාතේ හොඳට කරලා තියෙනවා. ඉතින් ඒක බලනකොට පළවෙනිම සඳහන් කරලා තියෙන සර්වචන් වහන්සේ අපි හැම කෙනාම යම් ඉක්මීමකින් ශික්ෂාවකින් එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයකින් බැඳෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ මේ කාලේ මේ වෙලාවේ මේ අවස්ථාවෙන් වැඩ ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඒක මේ කාය වචන දෙක හසුරුවා ගැනීම හික්මවා ගැනීම සමස්තයක් වශයෙන් ඒකට කියනවා සීල ශික්ෂාව කියලා. ඇත්තටම කියනවා නම් ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භය එතනයි තියෙන්නේ. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ අපි ආගමික ජීවිතයක් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා නම් හැම වෙලාවෙම මේක ශික්ෂාවකින් පටන් ගන්නවා. ඒ ශික්ෂාවලින් ආදි ආරම්භකම ශික්ෂාව තමයි මුලින්ම තියෙන එක මේ සීල ශික්ෂාව. ඒ සීල ශික්ෂාව අපි දානම් කරන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණය විතික්ම භූමි පතයෙන් තියෙන කෙලෙස් නොකිරීමට ගන්න විනයනය එහෙම නැත්නම් විරමණය එහෙම නැත්නම් වාරිත්‍රය. ඒ තමයි අවිරමණ සීල වාරිත්‍ර සීල වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒක අපි අටසිල් සමාදන් කිරීමේ මේ වැඩමුළු ආරම්භ කරන එකෙන් ඒක අපි සම්ප්‍රදාන කුල විශ්තය. ඒ සම්ප්‍රදායයක වුණා හැම කෙනෙක්ම ඒ තමන්ගේ ළඟා කරගත්තේ නැති ඒ චේතෝපල සමාපත්තිය මේ ඵලයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන තා ඒ සිල්පද අරසා කර ගැනීම තම තමන්ගේ පෞද්ගලික යුතුයකමක් කරගන්නවා අපි මෙතන සාමූහික යුතුයකම් පුත් කරගන්නවා ඉතින් ඒක නිසා හැම කෙනාම ඒක විතර මතක තියාගන්න ඕනේ. ඊගාවට සර්වඥාන්සේ සඳහන් කළා තියෙන්නේ සුතානුග්‍රහිතය කියලා. සුතානුග්‍රහිතය කියලා කියන්නේ අපි කොච්චර අසුවිරුතන් ඇති පොතේ දැනුම ඇති අය වුණත් මේ භාවනා කරන අතර වාරයේදී ඒකට සර්වඥන් වහන්සේගේ ඒ සූත්‍ර ධර්ම විනය ආදී ධර්ම විනය දෙක නැවත නැවතත් නැවත නැවතත් ඒකට හඳුන්වා දෙන්න ඕනේ ඒක මේ ගොවිතනක් කරන එළවලු ගොවිතනක් කරන ගොවියෙක් මේ අවශ්‍ය අවශ්‍ය වෙලාවට ඒ පැලවලට අතුරක් කරනවා වගේ එහෙම නැති වුණත් ඒ පැල සරුවට නොවුණොත් නොවැඩුණොත් කඩාවැඩි හොඳට හැදින්නේ පළදාව ලබන්න බෑ ඒ නිසා විශේෂයෙන්ම කන්දැත්තේ තියෙන පැලවලට අතුරක් කරන්න ඕනේ ඉතින් ඒ වගේ තමයි මේ සූත්‍ර අනුග්‍රහිතේ ඒක ඕනට වැඩි වැක්කිරුවොත් ඒ මුල් කුණු වෙන රෝගයකටපත් වෙනවා. අවශ්‍ය වෙලාව බලලා ඒ ධර්ම ධර්ම ශ්‍රවණ නැත්නම් පුතිය ධර්ම ලබා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. ඒකට මේ පැය අපි යොදාගෙන තියෙන්නේ අන්නේ වගේ සුතානුග්‍රහිතේ සඳහා. අපි ඒකට ක්‍රම ගොඩාක් තියෙනවා. දේශී සරල ක්‍රමයේ වශයෙන් මට වැටහිලා තිබුණේ කෙලින්ම සර්වඥාන්සේ විසින් දේශනා කරන සූත්‍රයක් ඉදිරිපත් කරගෙන මේ සූත්‍රය අපිට ගන්න පුළුවන් ප්‍රමාණය හැටියට විග්‍රහ කරගන්න. ඉතින් මේ අනුග්‍රහ දෙකට අමතරව සාකච්ඡානුග්‍රහිතේ ඒක සාමාන්‍ය කමඨාන් සුද්ධ කිරීම වශයෙන් සඳහන් කරනවා. ධර්ම සාකච්ඡා වශයෙන් සඳහන් කරනවා. ඉතින් මේ සූත්‍රයේ තියෙන්නේ එහෙම සාකච්ඡා. ඒ කාලේ බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ ජීවමානව ධර්මානව වෙච්ච සාකච්ඡාවක්. ඉතින් ඒකෙන් පේනවා මේ මහා නාග තත්වයටපත් වෙච්ච නැත්නම් අරයතරපත් වෙච්ච උත්මය පවහ තම තමන්ගේ දානීය සඳහා අනෙකුත් උදී ජනයාගේ දැන ගැනීම සඳහා මේ වගේ ධර්ම සාකච්ඡා පවත්ලා තිනවා. ඉතින් අපිත් මේ කාලසටහනේ නියමිත වේලාවක් වෙන් කරගෙන තියෙනවා. ඒ වගේ කමඨාන් සුද්ධ කරගන්න ධර්ම සාකච්ඡා පවත්වා ගන්න. ඉතින් මේ කාරණා තුන අතින් ආදී වෙච්ච කෙනා පරියක භාවනා සක්මන් භාවනා වශයෙන් කරමින් සමත භාවනාව නැත්නම් සමාධි චෛතසිකේ වඩන්නත් උත්සාහ කරනවා. ඒ සමාධිය වඩනකොට ඒකේ නාට විපස්සනා කරන්න පුළුවන් අසුබිමක්, ගෙවීමක් සකස් වෙනවා. ඒ නිසා කෙනෙකුට ඒ විදිහට කලින් සකස් කර ගන්නාලද සමතයක් සමාධියකින් තොරව ඒ ප්‍රඥාව පහළ වෙන්නේ. ඒක නිසා අර සීලානුගායිතේ සුතානුගායිතේ සකච්ඡානුගායිතේට පස්සේ අපි උත්සාහ කරනවා ඒ සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් හෝ සමාධිය වඩා ගන්න. මෙන්න මේ කාරණා හතරේ මේ හතරෙන් ලැබෙන ප්‍රතිඵලයක් තමයි ප්‍රඥාව. ඒකට කියනවා ප්‍රඥානුගායිතේ කියලා. සමාධියනුගායිතේ ප්‍රඥානුගායිතේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපි මේ කාලය ගත කරන්නේ. ඒ නිසා අපි ගෙදර දොරේ ගෙවල් දොරවල් ගත කරන අමුදොරන් සමග ගත කරන කාලයට වැඩිය අපි මෙහිදී වෙනස් ස්වරූපයක් ගන්න. ඉතින් මේ ගෙවල් දොරවල් ගත කරන කාලයේදී අපි අනුග්‍රහ කරන වෙන වෙන දේවල්. අපි ගෙවල් දොරවල්දී බලන්නේ ලාභ සත්කාර සම්මාන දිලෝක. ඒව වඩන්නයි අපි සියලු අනුග්‍රහ කරන්නේ. මෙතන ඒක වශයෙන් වෙනස් ආකල්ප ගන්නවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ ගෙවල් දොරවල් පුළුවන් තරම් බැහැර වෙලා වින් වෙලා මේ අනුග්‍රහ නැවත නැවත සිහිපත් කරගෙන ඒවට පුළුවන් තරම් සැදී පැහැදී කටයුතු කරන ගමන් ඒ අපි ආම ළඟා කර ගන්න බැරි වුණා වූ ඒ චේතෝපල විමුක්ති චේතෝපල විමුක්ති පාලය ඵල සමාපත්තිය ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතින් ඒ නිසා හැම වැඩමුළුවකටම අපි හැම දවසකටම අපි මේ ධර්මදේශනා කාලයක් කරගෙන චාරිත්‍රාක් වශයෙන් කරන්නේ මේ ධර්මදේශනාවල් දේශනාවලියක් විදිහට යන විදිහට පවත්වන එකයි. ඉතින් ඒ සඳහා අපි සර්වඥ දේශිත සූත්‍ර කොටාශයක් ඉදිරින් තියා ගන්නවා. එතකොට අපි බුද්ධ ගෞරවයේ ධර්ම ගෞරවයේ ලැබෙනවා. අපිට යම් යම් ප්‍රමාණයේ ත්‍රිපිටකය පිළිබඳ ටික ටික අවධානය අවබෝධය සුත්තමේ ඥානය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ වැඩමුළුව සඳහා පටිච්චසමුප්පාදය හා සම්බන්ධ ධර්ම කොටාශයක් සාකච්ඡාවක් කියවොත් හොඳයි කියලා යෝජනා වෙලා තිබුණා. ඉතින් අපි පොඩි ආන්තරත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා මේ ත්‍රිපිටකයේ සඳහන් නැත්නම් ත්‍රිපිටකයේ සංයුක්ත නිකාය කියන පොතේ සඳහන් මේ නලකලාව සූත්‍රය ගොතුන් අතර සෑහෙන සාකච්ඡාවක් සූත්‍රයක්. ඒ වගේම ඔක්කොම විවරණයක් ලබා දෙන જાති සූත්‍රයක්. අපි කියන්න බෑ මේ මුළු සූත්‍රේම අපට මේ වැඩමුළු තුළ නිමා කරන්න පුළුවන් ද කියලා. කෙසේ නමුත් ඒ අවශ්‍ය කරන්නා වූ හේතුඵල හේතු ප්‍රත්‍ය එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ ඉදපච්චේතාවය අපිට පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ අනුමතු කරගන්න. ඉතින් සඳහා මේ තෝරාගත්ත නලකලාප සූත්‍රයට අපි දැන් කෙලින්ම බැස්සුත් මේ කරන අද විවරණය පසුබිම් කරගෙන මේක සිද්ධ වෙලා තියෙන සර්වචනාංශ වැඩ ඉන්න කාලේ අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රේ පවත්වපු තැන බුදුහාමුදුරුව ධම්මචක්කපවත්තන සූත්‍රේ පවත්වපු ඉස්තානේ පරණත ඉදිපතනේ මිගදායේ වැඩ ඉන්න වෙලාවක මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ එතනම වැඩින්ට යෙදුණා. මේ වෙනකොට මේ උත්තරමන් වහන්සේලා දෙනමම තම තමන්ගේ කාරණා ඉෂ්ට කරගත්ත ඇත්තෝ. එසේ නමුත් එක්කෙනෙක්ව සාරුවත් නැහැ. ඒක එක්කෙනෙක් තම තමන්ගේ විශේෂිත ධර්ම කොටස සහිතයි. ඉතින් ඒක නා විතරම මේ භාණ්ඩාගාරික පරියක්තිය කියලා එකක් තියෙනවා. රහත් වුණාට පස්සෙත් ඒ තමන් නොදන්න කොටස පිළිබඳ විශේෂඥෙක් දැක්කොත් එතෙන්ට ගිහිල්ලා ඒ කොටස පිළිබඳව විස්තර විවාහ කරගන්න. ඉතින් ඒ අනුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපි උරතරේට අඳුරන්නේ ධර්ම සීනාධිපති කියලා. කොට්ටිත ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ කිතිඤ්ඤමක් සඳහන් කළොත් ඒක විස්තර වශයෙන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ගෙම ප්‍රසන්තා ලැබ පුත්‍රණිය. ඉතින් මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් ළඟට ඇවිල්ලා හන්දෑවේ භාවනාවෙන් පස්සේ පැක්ක දෙලලා තුන් සැරයක් මැදලා ඒ ශාන්තික අහන ප්‍රශ්නේ තමයි මේ නලකලාප සූත්‍රයේ උද්දුත පාඨයේ වර්තිය මතයි මම මේ ඉස්සරහින් කිව්වේ. ඒකෙදී ඒ අධික කතාවකට මුල පුරන්න ඒක නම් කාටවත් දාන්න කියන දැනකින් පටන් අරගන්න ඕන නිසා කොටිතසනාන්ති අහනවා හැවත්නි කිම මේ ජරා මරණය කියන මේ ලෝකයේ ඔක්කොම ඉතාලි පිළිකුල් කරන ලෙඩ වෙන එක සහ මරණය කියන නැත්නම් මේ ප්‍රසිද්ධ දුක මේකට කියන්නේ සංසාරේ රෝගී කියලා. මේ ජරා මරණය කියන එක තමා විහිං තමන් කරගන්න දෙයක්. එහෙම නැත්නම් තමන්ට අනුන් විශ්ින් කරන දෙයක්ද කියලා. එහෙම නැත්නම් අනුන් සහ තමන් කියන දෙකොල්ල එකතු වෙලා ඒ සම්මුතියෙන් සම්මිශ්‍රණයේ වෙච්ච එකයි. එයාට අනුන් තමන් කියන දෙකොල්ලම තොරව අහම්බෙන් අහේතුකව අප්‍රත්‍යයෙන් නැත්නම් අතිච්ච සමුප්පන්නව සිදුවෙන එකක්ද කියලා මේ කොටි ස්වාමීන් වහන්සේ දැන් සාරිපුත්‍ර ස්වාමීන්ගේ ප්‍රශ්න කරනවා. ඉතින් මේක චතුස්කෝටික ප්‍රශ්න ක්‍රමයට වැටෙන එහෙම නැත්නම් දර්ශන වේදේ තිබේ දාතිවිච අදක් තියෙන චතුස්කෝටික ක්‍රමයක් විචල්්‍ය සාධක දෙකක් අරගෙන එක නිසාද දෙක නිසාද එක දෙක දෙකම නිසාද එකක් දෙකක් තොරව සිදුවෙන එකක්ද. ඉතින් එදා ඒ දර්ශන විද්‍යාව හදාපු යත්තන් අතර තිබුණු මතයක් තමයි ඕනම ප්‍රශ්නයක් මේ හතරට අහු වෙන්නේ. විචල්වේ සාධක දෙයක් නම් බලපාන්නේ ආසන කාරණා දෙකයි නම් තියෙන්නේ. එක්ක එක නිසා වෙන්න ඕනේ. නැත්නම් දෙක නිසා වෙන්න ඕනේ. නැත්නම් එක දෙක දෙක නිසා වෙන්න ඕනේ. නැත්නම් එකෙමොත්තරව දෙකෙමොත්තරව වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා යම් කිසි කාරණාවක් අරගෙන තමයි ප්‍රතිවාදී ප්‍රතිමාන ලැබෙක් නැත්නම් ප්‍රති දර්ශනයක් ඇති කෙනෙකුට ගොඩේකට මේ වගේ චතුස්කෝටික ප්‍රශ්න දෙනවා. චතුස්කෝටික ප්‍රශ්න තමයි විස්තර කරන ක්‍රමයෙන් තමයි තේරුම් අරගන්න මෙයා දර්ශනීය දන්නවා. ඒ කියන්නේ එතන දාර්ශනිකයෙක් අදහස් කරන්නේ Taman දන්න අදහස හොඳට සංනිවේදනය කරන්න. අදහස තිබුණාට ඒක අනි මතවාදී කෙනෙකුට ගැළපෙන විදිහට හෙලි කරගන්න බැන්න සංනිවේදනය කරන්න බැන්න යා සත්‍ය දරුවත් එයා පරාජිත කෙනෙක් මේ වාද ශාස්ත්‍රයේ එතන දර්ශන විද්‍යාව. ඒ නිසා දර්ශනවාදීන් අතර හරිම සූක්ෂම sannivedana ක්‍රම තිබුණා. ඒ sannivedana ක්‍රම තමයි ඔය මේ ශිල්පායතන වල උගන්වන්නේ උගන්වගෙන ඉවරලා ඒ උපක්‍රම විවිධ මාතෘකාවට දාලා ඒකොල්ල අතර වාද කර ගන්නවා. එනකොට බලහින ගුරුවරයාට තේරෙනවා කොච්චරක් කාරණාව තේරුම් ගන්න තියෙනවද කොච්චරක් දන්න කාරණාව තව කෙනෙකුට ඒත් යන විදිහට සපේලා උත්තර දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒකට අහකට ඉන්න නිරීක්ෂකයන්ට උනත් අන්තිමට විනිශ්චය කරන්න පුළුවන් මේ සිව් කොන් ප්‍රශ්නේ කොයින්ද උත්තරය සපේන්නේ කියලා. ඉතින් ඒ සිව් කොන් ප්‍රශ්නේ සපේන සිව් කොන් ප්‍රශ්න ක්‍රමයෙන් සපේන උත්තරය සම්පූර්ණයෙන්ම පොතේ දැනුමින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චින්තාමය ඥානෙ වෙන්නත් පුළුවන්. ඒකට අහගෙන ඉන්න කෙනෙකුට නැත්නම් නිශ්චයකාරක කියන්න බෑ මේ කතා කරන්නේ අත්දකලාද නැද්ද කියලා. නමුත් වාදී විනිශ්චයක් තියෙනවා. තර්කේ විනිශ්චයක් තියෙනවා. දාර්ශනික විනිශ්චයක් තියෙනවා. මොකද යාට ඉදිරිපත් කරගන්න බැරි නම් පරාදයි. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ මේ ප්‍රත්‍යක්ෂ ඥාණය නැත්නම් අස්පනා පිට ලැබිච්ච ඥාණය නිසා තමන්ගේ අත්දැකීමෙම සපේලා උත්තර දෙන්න පුළුවන් ගතියක් කියන වෙන උපමානයක් බුදුරජාණන් වහන්සේ මේකට ලං කරා. ඒකට මේ අපදානීන සම්පායති කියලා මේකට කියනවා. තමන්ගේ ජීවන රටාවෙම අත්දැකීමෙන්ම සපේලා උත්තර දෙන්න පුළුවන්. එතකොට මේ සපේලා උත්තර දෙන එක මේ සිව්කොන් ප්‍රශ්නට ගැලපෙච්ච නැති ගම අර ඒකෙක් පැවතිච්ච වාටපතයන් සියල්ලම බිඳ වැටෙන්න පටන් ගත්තා. හැබැයි මේ බිඳ වැටීම කරන්නේ සිව්කොන් ක්‍රමයටම තමයි. ඒක නිසා මේ අද්දුරු ප්‍රත්‍යක්ෂය කියන එක. එමුණත් අස්පනා අපිට තමයි දකින්නවා කියන එක දන්න කෙනාට ඒ සිව්පන් ප්‍රශ්නේ ඉච්චර බරපතල පහර දීමුකුත් නෙවෙයි, බය වෙන්න දෙයක්කුත් නැහැ. එයා පෙරදුනක් දෙන ප්‍රශ්නකුත් නැහැ. එයා කතා කරන තමන්ගේ අත්දැකීමෙන් කතා කරන්නේ. මෙන්න මේ සිව්පන් ප්‍රශ්නේ ඉක්මවලා ගිය තමන්ගේ අත්දැකීමෙන් කතා කළ හැකි தত্ত্বය සර්වචන්නාංශිකී ගුරු මුෂ්ටියක් නෙවෙයි. සර්වචන්නාංශ ළඟ විතරක් තිබිච්ච එකක් නෙවෙයි. සර්වචන්නාංශයේ මේ සිව්පන් ප්‍රශ්නයක් තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වලා ඒක නිසා බුදු වාද සදා වෙන වාදයක් විතරයි. ඒ නිසා හුදු දර්ශනය සඳහා කරන දර්ශනයක් විතරයි. ඔකෙන් කිසි තැනකට කෙනෙක්පත් වෙන්නේ නිකන් කටමැද දොඩවන එක විතරයි. මොක කාට හරි අපදානේන සම්පායති. තමගේ චර්යාවෙන් සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒකෙන් පුළුවන් දැනගන්න මෙයා මුකරිකමින් දිනනවාද නැත්නම් තර්කෙන් දිනනවාද එතන මෙයා කතා කරන දේ තමගේ අත්දැකීමෙන් දැන් ලොකු ස්වාමීන් වහන්සේ මේ වගේ පරිවර්තන කෙරුවේ තමන්ගේ අත්දැකීමෙන් සපේලා උත්තර දෙන්න පුළුවන්. මේක සිද්ධ වෙන ප්‍රශ්නයි. ප්‍රශ්නේ අහනකොට එයා ගන්න පොතන එහෙම නැත්නම් තර්කේ නම් ඒ කියන්නේ බංකොලොත් පටන් ගන්නත් ඒක නැතුව බෑ පොතක් තෝරන තර්කේ තෝරන ගන්නේ මේ සංවේදනයක් තෝරන ව්‍යාකරණයක් තෝරන ඉදිරිපත් කිරීමක් තෝරන නමුත් බලන්න කියන දැනගන්න ඕනේ මෙයාට කටපාඩම් කරපු උත්තරයක්ද මේ දෙන්නේ ඒවත් තමයි දෙන්න හදන්නේ ඒ කටපාඩම් කරපු ක්‍රමයට ව්‍යාකරණයට භාෂාවට දාන්නේ තමයි අත්දකපු යමක් තියනවාද කියලා. ඉතින් මේ මහා ස්වාමීන් වහන්සේලා එකතු වෙච්චාම මේ මහා සාර්ථක සංසය මහා කොටි සංසය වගේ අපිට දැක ගන්න පුළුවන් උන්වහන්සේලා වේත ඒවකට ප්‍රමිති කරිතිච්ච. ඒ සීලම වාදපතෙන් දැනගන්න පුළුවන්. ඒ සීලම දර්ශනයන් පරිපූර්ණ භාවයටපත් වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේලා ඒ ඔක්කොම පිළිලා තමයි පිළිගන්න පස්සේ ਸਰවචනanse හම්බ වෙන්නේ. නමුත් ਸਰවචනanse ඔක්කොටම පණකෝ. ඔක්කොටම පණ රැක් කියලා දෙනවා. දුන්නට පස්සේ ඒක ඒ නයිසાર્ගික ගමනකට වැටෙනවා. නමුත් ඒගොල්ලෝ දිනන්නේ අනික් කට්ටියත් එක්ක දර්ශනයෙන් තමයි. දිනන්නේ වාදපතේ. මේ අහගෙන ඉන්න කරණ තියෙනවා. අර තමන්ටම ආවේනික වෙච්ච තමන් අත්දකපු තමන්ගේම අර්ථයෙන් ජීවිතයෙන් සපෙල කියන්න පුළුවන් කොටසක් තියෙනවා කියන උදාහරණයක් වශයෙන් ගත්තොත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෝලිත උපතිස්ස වශයෙන් දෙන්න ශක්තිය හොයාගෙන පිට වෙන්නේ ඉස්සල්ලා ඒ ජීවිතයේ මැද වයසට ඉඳන් ඉස්සල්ලා ඒකට පැවතිච්ච ත්‍රිවේදී පාරගෝ එමත්නම් ත්‍රිවේදී පරප්‍රාප්ත දැනුමක් තිබිලා තියෙනවා කොච්චරද කියනවා මේ සනුවරේ ඔක්කොම දැනගන්න දන්නවා. මේ ඉලක්කාරි දෙන්න එවකට ඉන්දියාවේ තිබුණු ඒ බ්‍රාහ්මණ වාදය ජීවිතේ හොඳම කලකෙස් පවතින ප්‍රථම යාමි තරුණ යෞවනයේ තියෙතිම කියලා පැමිණිච්චාය. නිසා ඔක්කොම නතර කරා. කාටවත් මේ පුංචි කරන්න බෑ මොකද ඒ ත්‍රිවේද පාරකු කියන தත්වය දැන් කාලේ තියෙන PhD කට සමාන කරන්න බෑ. ඒක අවුරුදු බොහෝ කාලයක්. ගුරුවරයෙක් කරති දර්තිය ඇදලා කටපාඩම් කරලා අපි වාද කරලා දිනා ගන්න ඕන එක. ඒක නිසා අපට බුද්ධජනනාථ ළඟට එන්නේ ඉස්සෙල්ලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නැත්තම් උපතිස්ස පරිප്രാජක කියනකොට ඉන්දියාවේ වකට පැවතිච්ච ශාස්ත්‍රය හොඳට උල් කරපු තීක්ෂණ බවට පත් කරපු කෙනෙක්. ඒ නිසා එවැනි කෙනෙක් ඒ සනුවරේ බොහොම වැදගත් පුද්ගලෙක් වාරපත් වෙලා තිබිලා තියෙනවා. ඊට අමතරව ඒ කෝලිත පරිපතිසු පරිප්‍රාජිකට තේරුණා මේ පොතේ දැනුම එහා ගිය ප්‍රත්‍යක්ෂය අතින් Taman හිස් බව. ගන්න දෙයක් නැහැ ඒකේ. මම මේ දන්න ටික ඔක්කොම පොතේ කටපාඩම් දෙයි. මට කටපාඩම් කරන්න පුළුවන් කවුරු හෝත් දෙන්නත් පුළුවන්. දැන් ගුරුතනකෝ ඉන්නත් පුළුවන්. ගුරුවරයාගේ හොඳ දිචේක් කළා හරදී අදින් ඔක්කොම කරන්න පුළුවන්. ඒක තේරුණා මේකේ මේ මේ පොත දැනගත්තට පොත දිගෑරියාට පොතේ ගුණා වුණාට අර්ථයෙන් සපෙලා මොනවාක් කියන්න බෑ. අර්ථයෙන් සපෙනවා නෙමෙයි කියන්නේ. චර්තයෙන් සපෙලා උත්තර දෙන්න බෑ. ඉතියා වටපිට බලනකොට කෝලිත පරිපාලක සිටියා. යා වෙන ගමකින් ආපු වෙන ලනුරකින් ආවේ. එයත් බලනකොට මේ දින්නටම තේරුණා අපි දෙන්න අනික් අයට වැඩි බොහොම උසස් කොහොමකත් දර්ශනයක් තියෙනවා. චර්යාවකුත් තියෙනවා. නෑ. ඇදියාවකුත් තියෙනවා. සනුරේ නමකුත් ඉන්න තියෙනවා. එයාටත් තියෙනවා මට ඒ එතන ගියාට පස්සේ පේනවා හිස්කම. මෙයාටත් තියෙනවා හිස්කම. මේ දෙන්නගේ නිසා. ඇති වෙච්ච යාලුකමෙන් තමයි මේ දැනම කිලක සමාජය කියලා කන්දක් උඩ දක්වන කෝලම් දර්ශනය බලන්න ගිහිලා මේ මිනිස්සු මේ කෝලම් දිහා බල බල රාත්‍රී විනාශ කරනට බලනකොට ඒගොල්ලන්ට ඒක එපා වුණා මේ මිනිස්සුත් එක්ක ඉඳලත් වැඩක් නැහැ කියන. මේ ඉන්න කෙනෙකුටවත් කාටවත් ත්‍රිවිධපාරක තත්ත්වෙට එන්නවත් බෑ. ඒ මැදවට ඒගොල්ලෝ එනවා ත්‍රිවිධපාරක වෙච්චාම ඒ ආගමේ ඔක්කොම කියලා පැමිණෙනවා කියන. මේ දෙන්න ඒක එච්චෙන්ට ඇවිල්ලා මේක හිස්පව දැනගත දෙන්නෙක්. ඒ වෙනකොට ඉන්දියාවේ දැන් තමයි ඔය කියන්නේ ඉන්දියාවේ තිබිච්ච ඒ ඒ බ්‍රාහ්මණ ආගම නැත්නම් මේ බමුණන් වශයෙන් දැන් ඔය කියන බ්‍රහ්මනාගම කියන එක පොදු ජනතාවගේ ආගම තිබිලා නැහැ. ඒක වෙලා තියෙන්නේ පොදු ජනතාවගෙන් වෙන් වෙලා පූර්ණ අරණ්‍ය ජීවිතයක් ගත නොකලත් ඒ ආගමික ජීවිත සඳහා සමාජ බැම්මෙන් අයින් වෙච්ච පූර්ණ දීගල ජීවිතයකුත් නෙවෙයි මේ සමාජයේ පවතින දේවල් වලින් පොඩ්ඩක් බැහැර වෙලා ආධ්‍යාත්මයට ගත කළ සුළු පිරිසක් අතර පමණක් තිබිච්ච දෙයක් තමයි බ්‍රාහ්මණාගම කියන්නේ. ඒක නිසා අද කාලේ මුගදෙනෙක් හිතනවා මේක ආගමික ස්වරූපයෙන් බහුජනතාව අතර පැතිරිච්ච දෙයක් බවට බ්‍රාහ්මණාගම තිබිලා තියෙනවා කියලා. ඒක කිසිම සාධකයක් නැහැ. තිබිලා තියෙන්නේ මේ ලෝක ජීවිතයේ තියෙන පුස්ස තේරුම් අරගත්තා ඒක උදේ නැගිටපුවාම එළියට විසිකරන කුණු කෙල පිටක් වගේ. පැත්තකට දාලා මේ ඉගෙන ගත යුතු යමක් තියෙනවා ජීවිතේ. නැත්නම් ජීවිතය කියන්නේ මේ හරපම් බල්ලන් වගේ කණ්ඩායි බෝ කරණ්ඩායි විතරක් නෙවෙයි. ආධ්‍යාත්මයක් තියනවා කියලා පැත්තකට ගිය කට්ටිය ළඟ තිබුණ දැනුම. හැබැයි දැනුම ශරීරයක් වශයෙන් සංවිධානය වෙලා තිබෙලා නැහැ. බුදුචාන් වහන්සේ වගේ ළඟට එනකොට ත්‍රිවේද කියන தත්ත්වය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක සමාජ ක්‍රමයට විරුද්ධව ගිය විප්ලවකාරීන්ගේ දැනුමක් විතරයි. පවතින පොදු සමාජ මට්ටමට විරුද්ධව කියන විප්ලවවාදී පිරිසකේ දැනුමක් වශයෙන් මේක තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දුආපෝගාට ඉඳි ඉස්සලන්න ඒ උපදේශ පරිබ්‍රාජක ගාව ඒ සමාජයේ පවතින ක්‍රමයට පහත් කළ සලකන ගතිය ආධ්‍යාත්මයට සලකන ගතිය ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ මල්ල අතේ තිබිලා තියෙනවා. අතේ තිබුණ තමයි බුද්ධ ඥානස ළඟට ආවේ. තත් බුද්ධ ඥානසයෙන් හම්බෙච්ච ප්‍රණවිතය. ඊය ධම්ම හේතුපබව. තේසං හේතුන් තථාගතවා. යම් ධර්මයක් හේතුකින් හටගන්න කියලා කියන කතාව තර්කයට ගන්න නැහැ. තර්කයේ තියෙන්නේ මේ සිව්කොන් ප්‍රශ්නේ තමයි. භූතෝපෝටික ප්‍රශ්න, චතුස්කෝටික ප්‍රශ්න. මේ හේතුකින් හටගත්ත කතාවක් ඒකේ නෑ. ඒක පිරිසිදු බලන්නත් බෑ. ඒක gediy pitin පාර අර ගන්න ඕනේ. ඒක තර්කයට අනුවයි සම්ප්‍රදාන කුලයි සද්ධාය පිළිගන්න ඕනේ. උච්ච කරපන්. එතකොට උඹට මේ බ්‍රහ්මයාකට යන්න පුළුවන්. ගියාට පස්සේ තමයි ප්‍රතිඵල දැනන්නේ. දැන් බුදුන් වහන්සේලාටයි ලසජී ආන්තරේ බුදුහාමුදුරන්ගේ සුවඳ වදින්නෙම ඒ ධම්මා හේතුප්පබවා කියන මේ හේතුව දැකීමෙන් තමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ කියලා යම් ප්‍රමාණයකට තමයි ආත්මයෙන් වග වෙන්න අත්හදා බලන්න පුළුවන් අත්දකින්න පුළුවන් ස්වභාවයකට අර දැනුම පැත්තකට කරන එක තමයි මේ හේතුඵල ධර්ම කියලා කියන්නේ. ඉතින් ඇහෙනකොටම අර පිරිච්ච කලයක් වගේ තිබුණා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අර්ථයෙන් සපෙලා කියන්නේ ජීවිතයෙන් සපෙලා කියන්නේ චර්යාවෙන් සපෙලා කියන්නේ තිබිච්ච අඩුව තේරීම මෙතිකල් දැනගෙන හිටපු දැනුමට සාපේක්ෂව බොහොම ඉක්මනට සිද්ධ වුණා. කාටපද දෙකක් කියනකොටම කාරණාව තේරෙනවා. ඒක වෙන්නේ නැති මේ කොටිත ස්වාමීන් වහන්සේ තමන්නාචේට මේ තේරෙන චතුස්කෝටික ප්‍රශ්නේ අරගෙන ධම්මොත්‍රාහත් වෙලා ඉන්නේ. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ගිහිලා කියනවා. කල්දරයි අවත්‍ය සාරිපුත්‍රේනි මේ ජරා මරණ කියලා මේ මුළු ලෝකයම පුදුමාකාර විදිහට දුරෙන් දුරන් කරන්න හදන මේ දේ. ඒකේ නා ඒකේ නා විහිං කරගන්න දෙයක්ද මරණයටපත් වීම තමන්ගේ උපනාමින් සිදුවේ එකද තමන්ගේ චේතනාවද එතන තමයි වයසට අනේක තමන් අතින් වෙන දෙයක්ද නැත්නම් කවුරු හරි පිටේ ඉඳගෙන අපාය පොතක් තියාගෙන ලියලියා දවසෙන් දවසට වයසට අරනවාද නැත්නම් එක එකන මරණයටපත් කරනවාද එතන ඔය දෙන්න ගෙවන්න මම යෝජනා කරනවා පිට කෙනෙක් ඉච්ඡර කරන ක්‍රමයට නැත්නම් ඔය කියන දෙන්නකින් තොර අතිච්ඡ සමුප්පන්න අපරංකාරං අසයංකාරං ක්‍රමයක්ද කියන ඉතින් ඒකෙදී මේ බ්‍රාහ්මණාගම හැටියට බලනකොට ඒ ජරා මරණ දෙකම දෙවියන් ආශිර්වාද මනාවයි. ඒක පරංකත. අනිසිකේට අත තියන්නත් බෑ. අපි නිකම්ම නිකන් අරපන. අපි දෙවියන් ආශිර්වාද නිර්මාණයක් විතරයි. මේ නිර්මාණයක් වෙන අපට ජරා මරණ කැමතුණත් නැති වුණත් දියෝ කැමතිලා පාර ගන්නවා. ඒ නිසා අපිට තියෙන එක දෙයයි ජීවත් වෙනකන් දෙයෝ කැමති කරගෙන යාඥා කරගෙන පුද පූජා දීගෙන ඉන්න එක විතරයි. ඉතින් ඒක නිසා ඊයන්ට මේ දෙවියන් සන්තෝෂ කිරීම නිසා සීලේක අවශ්‍යතාවයකුත් තිබුණා. යටහත්කමකුත් තිබුණා. ඉරාහකාර ගතිකුත් තිබුණා. හැබැයි හීනමානයක් තිබුණා අපි ගැන විනිශ්චය කරන සර්වබලධාරී සර්වව්‍යාපී සියල්ල දන්නා වූ සියල්ලට මුළු ඒක වූ වෙනමම බලධාරියෙක් ඉන්නවා. එයා තමයි මේ අපි අකමැති වුණා අපිට ජරාවත් මරණත් ඇති කරන්නේ. හැබැයි අපිට එයාට විරුද්ධව නඩු යන්නත් බෑ, පැල්ලෝ දාවිට යන්නත් බෑ. මොකද එයා සරබලධාරී. ඉතින් ඒ නිසා ඒ සරබලධාරී දෙයයන් මේ නිසාම උත්තරීතර තත්ත්වයක් දීලා එයාට වැඳගෙන කොහොම හරි යාප්පු කරගෙන මේ ජරා මරණ දෙක පිළිබඳව අපට වාසිදායක තීන්දුවක් එයාට තීරීම සඳහා ගත කරන ජීවිතයක් ආධ්‍යාත්මික ජීවිතයක් වඩපත් කරගෙන තියෙනවා. ඉතින් ඒකට විරුද්ධව මේ අදහසට විරුද්ධව හිටපු කට්ටිය යෝජනා කරා කෙනෙක් සාජරාවට සහ මරණයට යන්නේ භෞතික සම්පත්තිය නැති නිසා. යම් කිසි කෙනෙකුට හොඳට භෞතික සම්පත්තිය තියෙනවා නම් ඒ කෙනාට ජරාව ජරාවක් නොකරගෙන ඉන්න පුළුවන්. සබ පහසුකම් ටික තියෙනවා නම් ජරාව කියන එකකින් අදහස් කරන දිරච්ච කියන අදහසයි. ජරමර කියලා දෙක තමයි අපි තිංගලි යොදලා තියෙන්නේ. මනස ඔච්චර දිරුවක් ජැක් ගහගෙන දැන් එළියට ගියාම පේන තියෙන්නේ ඔය හොස්පික්ස් වලයි අනම්මනම් හැම තැත්තෙම ගල් ගල් ගහගෙන ජැක් ගහගෙන දුවන දිවිල්ල. සයම් කතන් කියන පැත්තෙන් ඉන්නේ. ඒගොල්ලෝ කියනවා හම්බකේ දුවොත් අතුමිට කාශු කරන හොඳ හැටි තියෙනවනම් මම හිතගෙන දිවි ලෝකේ මම නම් තරබලතරි දෙයන්න බම්බු ගහන්න ගියපන්. මට සල්ලි ටිකක් දීපන් කියන එකයි භෞතිකවාදී කියන්නේ. ඒකේ වෙනකොට ඉන්දියාවේ දැන්වත් ওই මහරජාවරුන් අතර තියෙනචා. ඒගොල්ලෝ පිළිගන්න කැමති නෑ මේ කවුරුත් විනිශ්චය කරනවා මේ ජරා මරණ කියලා. අපිට තියෙන්නේ භෞතිකව කියකරි හම්බ කරගන්න එකයි. හම්බ කරගත්තට පස්සේ මරණේ භෝගවෙත. ජරාව ජරාවක් නොවන තැනට යන්න පුළුවන්. ඉතින් මේ විදියට මට මේක තීන්දුව කරන්න පුළුවන් කියන කතාව අර දෙයයන් වාසේ තීන්දුව කරන්න නිකම් නිග්‍රහවට ලක් කරා. ලක්කලකලෝ කරන කාලකන්ණී එකක්. අනුන් තීන්දුව කරන දේ බාර ගන්න එකක්. අපි ඕකට විරුද්ධයි. අපි අතමිට කාසිපණන් තියෙන ප්‍රතිපදාවට යන් කියලා. ඉතින් ඒකට වෙච්චි ආගම පැත්තෙන් බලනකොට අර පරංකතන් කියන එක පිළිගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයා දෙයියෝ සන්තෝෂ කරන්නට කය වචන හික්ම ගන්න ඕනේ කියලා කිව්වොත් කවුරු හරි ඒකට යනත්. දැන් අර සයක් අතන් කියන කෙනා මගේ අතපය කාසිකට තියෙනවා නම් එයා කාගවත් බයලජ්ජාවකට ශික්ෂාවකට හික්මීමට නතු කරන්නේ එයා කියන්නේ කොල්ලෙන් හරි බල්ලෙන් හරි ගමන්නේ ආම්බ කරන්නේ එයා කියන්නේ සාධාරණව අසාධාරණව හම්බ කරන්න ඕනේ සල්ලි වලට දෙයියොත් යටයි ඉතින් සාමාන්‍ය සල්ලිකාරය රජුරෝ ඒ කතාව දෙයියව දාන්නේ උලා උතිනවා උන්ට පොර ගන්න බැරි උන් ඔය නටන්නේ අතපිඩි වහස්පණක් තියන රජුරොත් මගියදී කවුරුත් මගියදී දෙයියොත් මගියදී ඒක නිසා කෙනෙකුට මුදල් ලකින් සාර්ථක වෙන්න වෙන්න අමන තත්ත්වයකට එන්න බලන්න සියල්ල මට කරන්න පුළුවන් සල්ලි වලින් ඔක්කොම කරන්න පුළුවන් කියන මතය තියෙනවා ඒ නිසා විශාල සදාචාරාත්මක සෝදපාලුවක් තියෙනවා ඒකට ටික ආදාත් හැදියාවට කැමති නෑ බයලජ්‍ය දෙකට කැමති නෑ කර්මචා කර්ම වල ආදාන්නෙත් නෑ කවුරුත් යට වෙන්න ඕනේ යට විතු එකම දේ මුදල කියන එක. ඉතින් මේක මේ මේ කාලේ අද වාගේ ඔය ආර්ථික දියුණු තත්ත්වයක නෙමෙයි එදා ඉඳලා දියුණු මතවාද දෙකක්. උච්ඡේදවාදී සහ සසතවාදී කියන. ඔය දෙයනාචේ කරනවා දෙය සන්තෝෂ කරගෙන ඉන්න ඕනේ කියන එක සාස්වතවාදයට වැටෙනවා. දෙයියෝ සාස්වතයි. සදාකාලිකයි. ඒ දෙයියොන්ට අපිට වග උත්තර බඳින්න බෑ. දෙයියෝ අපිට වග උත්තර බඳින්නෙත් නෑ. ඒ දෙයියෝ කියලා දීලා තියෙනවා නම් පණ අනපන එනවා ජීතුනොත් අපිට ජරා මරණ පිළිබඳව වාසියක් ලබා ගන්න පුළුවන් කියලා. ඊට සාපේක්ෂව ආයෙ තමයි සයන් කතන් කියන එක ඔය කොහොම නිකම් මිනිසු බාල්දු කරන්නේ මිනිසු මත් කරගන්න පාලකයන් විසින් හදාගත්ත බොරු ටිකක් වතන තියෙන්නේ. ඒ මේ පාලකයෝ අර කුටි ජනතාව සූරා කෑම සඳහා නැති දෙවි කෙනෙක් පනවගෙන දෙවියන් අතර වාල්ලු කරගෙන ඒ මිනිස්සු ඒකෙන් සූරාගෙන කාලා. ඒ මිනිස්සු දෙයියෝ ගැන දෙහිල්ලකුත් නැහැ. ඒගොල්ලොන්ට ඕන ඕන දේ සල්ලි වලින් කරගන්නවා කියන භෞතික වාදයේ දෙක දෙකේ එකක් කාටවත් තාම ඔප්පු කරන්න බැරි. ඔප්පු කරන්න බෑ මොකද මේ දෙකටම ඇති වෙන සාධක තියෙනවා. ඉතින් ඒ නිසා සමහරව හිතුවා මේ දෙකම ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා මේ දෙකේ සම්පින්ඩණයක්ද මේ සංසාරිකයන්ට. සම්පින්ඩණයක්ද මේ කැමැති සපතා කැමැති දුක කියන්නේ. ඒ නිසා සංඛාරම් පරංකාරම් කියන දෙකමද කියන. ඒව නැත්නම් මේන් පිට මේ තමනුත් නෙවෙයි අනුනුත් නෙවෙයි නැත්නම් භෞතිකවාදියක් නෙවෙයි සස්සතවාදීත් නෙවෙයි ඒ ඒ රාමුවෙන් සම්පූර්ණ පිට අධිච්ච සමුප්පන්න හේතු අප්‍රත්‍ය හටගන්න දෙයක්ද මේ චරාමර දෙකේ. ඉතින් මේ ප්‍රශ්නේ හුවට පස්සේ සාහිත්‍ය සාහිත්‍ය මේ හතරම ප්‍රතික්ෂේප මා තාසයන් කතන් නකෝ ආවසෝ කොට්ටිත සයන්කරණ ජරා මරණ. අවත්නි කොට්ටිතේදී මේ ජරා මරණය තමන් කරගත්තා කියලා කියන්නේ මොකද කවුරක්වත් තමන් අකමැති දෙයක් කරගන්නේ නැහැ. මම කවදාකවත් මේ මරණය ඉල්ලගන්නේ නැහැ නේ. මම ජරාවට යන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ජරාව ප්‍රතික්ෂේප කරගන්න පුළුවන් ගතියක් තිබුණා නම් අපි ඕනම දෙයක් කරනවා. ඒකේ කියලා තියෙනවා මිනිස්සෙකුට ශරීර කොටාශයක් නරක් වෙලා කුණු වෙලා යන වෙලාවේ ඒ කුණු වෙලා යන නරක් වෙලා යන ශරීර කොටාශය නැති කරගන්න සමීප කරගන්න මුදලක් ධනයක් වේදා කරන්න ඕනේ නම් එයා කිසිම පැකිලීමක් නැතුව ඒ ශරීර කොටාශය ආරක්ෂා කර ගැනීම සඳහා ඕනම මුදලක් කැප කරනවා. ඉඩම් කඩන්ද ණයට කඩු අරගෙනද උකස් තියලා හරි අර ශරීර කොටාශය ආරක්ෂා කරගන්න මිනිස්සු කැපෙනවා. ඊට පස්සේ කිව්වොත් එහෙම ධර්මලා ධර්මලා දත්තර මහන්තියා මේ ශරීර කොටාසේ තිබ්බොත් දැන් අපි ප්‍රතිපත්තන්දර හරි කියන්නේ මේක තිබ්බොත් මේකෙන් අනිත්යෙන් කොට බෝ වෙනවා. ඒකවල මේ ශරීර කොටාසේ කපලා දාන්න වෙනවා. කපලා දාන්න නැතුව නම් ශරීර කොට ජීවිතේ කොට ගන්න බෑ. ඔබ කැමතිද මේකත් මේ කැලල මගේ කියාගෙන ඉඳලා ඔක බෝ කරගෙන මැරෙන්නේ එතන සතර කොටස කපලා දාලා තුටි ජීවත් කරනවා එතකොට අපි ශරීර කොටසක්ම කපලා දාන්න ලෑස්ති ජීවිතය ගැනීම සඳහා මුදලක් දෙනවා ඕන ගාණක් ශරීර කොටසක් කරලා ජීවිතය ගන්න ශරීර කොටසක් උනත් දෙන්න ඉතින් බුදුජානනාථ මේක කියලා කියනවා මේ නිවන ලබන්න ඕනේ නම් ඒ ලබන්න දන්නේ ජරා මරණ නැති කරගන්න එකනේ ඔබට තියෙන අතීතින සබ්බ දැරීමෙත් දෙන්න වෙනවා. ශරීර කොටසෙත් දෙන්න වෙනවා. ජීවිතෙත් දෙන්න වෙනවා. කායත් දෙන්න වෙනවා. එදාට තමයි නිවන ලැබෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් නිවන ලැබලා තියෙනවා. ඒක නහට ඔය ඔක්කොම තතරින්න වෙනවා. ඒක නිසා ලෝකයාද අදත් එකයි එදත් එකයි. ඒ ජරා මරණයෙන් ආරසා වීම සඳහා කරලා තියෙන බය ආදු යටහත් පහත් බැගෑ පක්කමට කිය බලනකොට දසම ස්ථානයක් අතිසරහට ගිහිල්ලා නැහැ ඔය කොච්චර විද්‍යාවකින් එන්නේ එන්නේ එන්නේ මනසේ අර තත්ත්වයටපත් වෙනකොට එතෙන් වෙනකන් නම් අඬ හරපානවා එතෙන් වෙනකන් ඔය নানা ආකාර මේ සමීකරණ ගෙනලා පෙන්නන අරක තිබුණා හරියයි මේක තිබුණා හරියයි කියලා මම හැම එකම ජරා මරණ දෙකින් කරගෙන ඉතින් ඒ සානවත් මේ ජරා මරණ සහයන්කතන් කියලා අපි සාමාන්‍යයෙන් රත්කුද්ද ස්වාමීන් වහන්සේ ඒකට උපමාවක් කියනවා මේ ගමේ සියදොරිස් බීලා කරනොත් එහෙම. ඒකට එක එක නදෙන මන්න පරීක්ෂණ පිළිබඳ වාර්තා දෙනවනේ ගමේ මිනිස්සු. ඔබ යකා බීකු ඉඳ තමයි ඔක මැරුණ කියලා අට්ටි කියනවා ඊළඟට කාපු පරිප්පු බොන හින්දා බැරි කියලා. ඒක නැත්නම් ඉස්කෝලේ පුටුවට ඇවොත් කියලා ලොකු දෙයක් ඕක උගත්කමක් නෑ අපට තිබුණේ. ඒක නිසා යෝකවය මේ අකාල මරණයටපත් වෙන සල්ලි අතේ නැති නිසා. දේශපාලනඥයට අහුනොත් කියාවිලු එහාට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ටික බේසික් නීඩ්ස් තිබුණේ නැහැ මේ රජය හොඳ නැහැ. ඒකයි මරණ කියන්නේ. ගැණින් නෝරන් කියාවිලු හුස්ම ගන්න අමතකලා තමයි මරුනේ කියලා. ඒක එක්කයි ඒ විදිහට කාරණා කියනවා. එක්කෙකුට අක්කත් කවදාකවත් මේකට හේතුව මේ තියෙන ලෞකික ඥාන අතර කියන දේවල් නම් අනන්තයි. ඒක දෘෂ්ටි කෝණය. කවදාකවත් මේ කාරණා වැටෙන්නේ. මොකද මේ කාරණා වටහා ගන්න ඕනේ නැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. වටහා ගත්තොත් ඒක තමයි මේ කරගෙන කෑදර ජීවිතයට විරුද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මෙතන සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා. ඒක භයංකතං ජරා මරණ ජීවත් වර්ධියයි. ඒතර පරංකතං මේක දෙයයන් සංසේ මේක කරනවා කියුවම ඒකත් වැරදියි. ඒක පිළිගන්න බෑ බුදුසසුනාචි ලෝකේ පහළයි මේ ਸਰවලතාරි දිව්‍ය පිළිගන්න නෙමෙයි මොකද ලෝකේ තියෙන එකම ආගම පිටකෙනකින් තොරව තමන්ටම තමන් නිවන් දකින්න පුළුවන් කියන එකම ආගම මේ අවචනාසිකේ ඒ ශාධර්ම විතරයි එනිසා මේ දෙකින් දෙක වූට්ටු කරලා ගන්න එකක් කියලා කියන්නේත් නැහැ ඒ නැතුව හේතු අප්‍රත්‍යයෙන් හරියන්නේ නැහැ ජරා මරණය ඊට අදාළ හේතු නිසායි පහළ වෙන්නේ ඒ හේතුව නැති කෙරුවොත් තරමක් නැති කරන්න පුළුවන් හේතුව තමයි ජාති. ඉපදිච්ච නිසායි මැරුනේ. කිසිම කෙනෙකුට බෑ කියන්නත් බෑ. නමුත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. කාටවත් කියන්න බෑ. මේ ඉපදිච්ච නිසායි මලේ කිය. පිළිපිලි ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් අපේ සාමාන්‍ය චින්තනය කොතනකවත් උත්තරයක් දෙන්නේ නැහැ. නිදර්ශනයකට කියන්න පුළුවන් මෙතෙක් කල් වෙච්ච ස්වභාවික මරණ හෝ අස්වාභාවික මරණ හදිසි මරණ වලට හැම වෙලාවෙම මරණ සාධකයක් නිකුත් කරනවා. ඒ නිකුත් කරන හැම මරණ සාධකයේම මරණයට හේතුව සඳහන් කරලා තියෙනවා. දකින්න පුළුවන් වේද මේ කල්පේ ගියත් දොස්තර කෙනෙක් ලියයි කියලා මේකයි මරුණේ ඉපදිච්ච නිසායි කියලා. ඒ වුණා වෛද්‍ය ශාස්ත්‍රයක් ඉතිරි. වෛද්‍ය ශාස්ත්‍රෙත් මැරලා යනවා. වෛද්‍ය ශාස්ත්‍රෙ පින්නන්න හදන්නේ මෙන්න මේ මේ හේතු නිසායි කියලා අර උප්පත්ති කියන එක වහලා ටික වලක් කරන්නත් බෑ ගැන කතා කරන්නත් බෑ ඒක අදාළ නැහැ මේකට හේතුව මේකයි කියලා ඕන තරම් මන්න පරීක්ෂණ වාර්තා පරීක්ෂා කරන්න කවදාවත් කියන්නේ නැහැ ඒ වගේම කාට හරි කිව්වොත් මේ මරණය හේතු උප්පත්ති කියලා කාර හේතු සහිතව ප්‍රතික්‍රියා කරන්නත් බෑ ඒතකොට අපි දන්න හරිය හිතන්න අපි නොදන්න හරිය හිතන්න අපි කොච්චරක් අන්ධකාරයක් මේ ඔළුවේ තියාන ගමන් කරන්නේ. අපි මේ ධර්මයක් කියලා හිතන්නේ මේ අත්‍යන්ත කාරණාවක් කරගෙන බැලුවොත් ඒ කියන්නේ කවුරුත් ප්‍රතිපිටු දකින මායя මරණය දුක ජරා මරණය තමයි මිනිසුන් කියන গুপ্তම දේ. ඒකයි ඒකට හේතු වෙච්ච ජරාව. පිටීකදී තියෙන මේ මේකට කාරණේ උප්පත්ති කියන එක කොච්චර වැදගත්ද කිව්වොත් ඒක මේ යෝනිසමස්කාරයේ පහළ වෙන පළවෙනි තැනේදී සම්මාදිට්ඨිය පහළ වෙන පළවෙනි තැනේදී එහෙම නැත්නම් මේ විප්ලවීය චිත්තනේ පහළ වෙන පළවෙනි තැනේදීම මේක පිළිබඳ සුවද මතකයක් නැති මනුස්සයා කොච්චර භවනා කරාද අර කවදාකවත් ඒ නිසි මාර්ගය නිසි දෘෂ්ටිය නිසි මානසිකාරය නැති නිසා එයා මේ උත්තරේ අයින් කරලා තමයි උත්තර මල්ල හොයන්නේ මේ જાති කියන එක අයින් කරලා හොයන්න. ඒකේ පුද්ගලයාගේ දෝෂයක් නෙමෙයි. ඒ දැනුම හැදිලා තියෙන්නේ එහෙම. ඒක නිසා නිදාසට කාරණාවක් කියත හැකි. බුදුජානක වහන්සේ අපේ වචනෙන් කියනවා අපි දන්න ක්‍රමයට. ඒ සාරාංශික කල්පලක්ෂයක් මේ පෙරම් පුරමින් පෙරම් පුරමින් ඇවිදලා යම් දවසක උන්වහන්සේ මේ මේ සිව් ප්‍රශ්නෙ පිටට ගිහිල්ලා උත්තර හොයාගත්තනේ. උත්‍රේ හොයාගත්තට පස්සේ කරපු පළවෙනි උදාන ගාතාව අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිපිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනක්පන උනාසිකේ උදාන ගාතාවේ තියෙන්නේ මම මේ ගේ වඩන ගේ හදන වඩුවා ඔයාගෙන අනේක ಜಾති සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන අනේක ಜಾති සංසාරේ කොච්චර දෝ හේව්වා මේ මේක හදන එක. කී තාන් වඩුවා. අනේක ජාති සංසාරං දුක්ඛ. සන්දාවි සංගණි ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පන. මේ ජාති දුක නැවත නැවත ලැබී හොයන් ගියා. දැන් බුදුරජාණන්සේ සඳහන් කරන මේ ඉපදිලා අවුරුදු 35ක් වෙච්ච තරුණියෙක් ගහකරන් දිට්ටෝසි ගියදෙනක දැක්කා ඉතින් මේ જાතිය කියලා කියන්නේ අම්මගේ කුසෙන් උපදින වෙලාව නම් එහෙම නැත්නම් මේ තාත්තගේ ධාතුයි අම්මගේ ධාතුයි එකතු වෙලා යුක්තාණු හැදෙන වෙලාව නම් ඉතින් නිවන් දකින්න පුළුවන් වෙන්නේ අම්මගේ බඩේදී සිද්ධ වෙන වෙලාවදී අස්පන අපිට බලනවා දැන් මේ කතා කරන අවුරුදු 35 කේ තරුණීත් කියන්නේ මම දැක්කයි කියලා මේ જાතිය ඒ වගේම ඒ මේ ජරා මරණ දුක නැති කිරීමට සටන් කරපු ආර සංඛ්‍ය කල්පලක්ෂය පෙරපුරු මේ විප්ලවීය තරුණයා ජාතිය නැති කරනකොට සම්පූර්ණ පූර්ණ ධර්ම දේහධාරී පුද්ගලයේ යකිනම ජාතිය දැක්කයි අනේක ජාති සංසාරං සම්දා විසංගනි පිළංගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනපුන ගහකාරං දික්තෝසී පුන ගේහන්න කාසී මං තෝව දැක්කා, ගේ හදන වඩුව දැක්කා. ඊට පස්සේ ආයෙත් වල හදන්න එපා. සම්බාතේ පාසුකා භංගා. බේසියෙම පරාලම කඩලා දැම්මා. ගහකොටන් විසංකිත කැණිමඩල විනාශ කරා. විසංඛාරගතං චිත්තං මගේ හිත සංස්කාරයන්ගෙන් මිදුණා. සෑම සංස්කාරයක්ම ಜಾති ඇති කරනවා. ಜಾතියේ අපේ මේ ජරා මරණ ඇති කරන ಜಾතිය අඩු කරගෙන කරගෙන කරගෙන ගියාම වේද තියෙන මේ චේතනා පහළ වෙන හැම වෙලාවෙදිම සංසාරයක් අපි ඇති චේතනා භික්කවේ කම්මවල චේතනා ගත කරන හැම එකක්ම සබ්බේ චේතනාවල තියෙන තව සමාන වචනයක් මේ සංස්කාර කියලා කියන්නේ අපි ඔය තියෙන අභිධර්ම ක්‍රමයට හෝ අටුවා ක්‍රමයට ගත්තාම ඒක කියනවා මනුස්ස හිතක බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ පෙරලා ගත්තාම චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒක ඒ ඒ අභිධර්මයට ගන්නනවා. එහෙම නැත්නම් අටුවාවට ගන්න බෑ. ත්‍රිපිටකේ එහෙම කොතනකවත් එහෙම ප්‍රමාණ කරන්න යන්නේ නැහැ. මොකද බුදුරජාණන්ති එහෙම අහුවෙන බණ කියලා නැහැ. නමුත් අපි ගනිමු මේ බණ මේ බණත් කියන්නේ මේ අට කතාවේ තියෙනක හෝ අභිධර්ම ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ 52 මේ චෛසික ධර්ම 52 වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධය වශයෙන්ම විශාල කාර්යභාරයක් දරනවා මේ සංසාරේ පැවැත්වීමට. ඒ වගේම නිවන තමයි එයා වෙනම වේදනා ස්කන්ධය වශයෙන් අයින් කරනවා. ඊට පස්සේ බරපතල වැඩ කොටසක් කරනවා. සංඥා ස්කන්ධේ එයත් වෙනම ස්කන්ධයක් විදිහට අයින් කරනවා. ඊට 52 සංස්කාර ස්කන්ධයට වෙනවා. වේදනා සංඥා සංස්කාර කියන තමයි අපි මේ චෛසික ධර්ම බෙදන්නේ. මේ 52කින් දෙකක් එක එක වෙන වෙනම තනියම දෙපාර්තමේන්තු වතාගෙන. ඒතර 52 නාම එක පොදියට ඉන්නේ. ඒ 50ෙම ප්‍රධානියා තමයි චේතන. ඒ පන්තික මොනිටර් කෙනෙක් වගේ. චේතනාව තමයි අනිත් ඔක්කොටම නායකත්වයේ දීගෙන ඒ කට්ටිය මෙහෙවාගෙන එක පෙරමුණට හදාගෙන යන චේතනාව. ඒ නිසා සමහර තැන්වලදී අවචන වහන්සේ අபிසංචේතන අபிසංඛාර කියන පද දෙකම සමානාර්ථ විදිහට චේතන සමානයි සංස්කාර කියන. ඉතින් අපි මේ જાතිය කියලා මෙතන මෞකුසී ඉදීම හෝ මෞකුසී එළියට එන එකට වඩා ඒ ඒ පහළ වෙන චේතනා හැම එකක්ම අංග සම්පූර්ණ જાතියක් නොවනට ඒක තමයි බීජ වස්තුව වෙන්නේ වස්තු බීජ වෙන්නේ ඒ නිසා මේ උපදින උපදින සංස්කාරයක් පාසා උපදී උපදින චේතනාවක් පාසා සතිය පිහිටවනවා. ඒ චේතනා පහළ වෙන්න එන තල්ලුව එහෙම නැත්නම් උනන්දුව කොහොම එකක්ද කියලා බැලුවොත් කිසිම කෙනෙකුට චේතනා පිළිබඳව පාලන ශක්තියක් නැහැ. කිසිම කෙනෙකුට ආණ්ඩු කරන්න බෑ. අපි හිතාන ඉන්නේ මට උඩදී මම කරනවා කියලා. නමුත් චේතනාවේදී ආ බලනකොට චේතනාව වල තියෙන ඉස්සරහට ඌ අපිට සාකච්ඡා කරන්න වෙනවා. නමුත් මෙතෙන්දී තේ ගන්න පුළුවන්. චේතනාව වල තියෙනවා කාර්යභාර හතරක් විතර. නැත්නම් චේතනා විස්තර කරනකොට අපි ඇබ්බැහි වලට චේතනා කියලා කියනවා. ඒ වගේම අපිට ලැබෙන දේ ගොඩක් තෝගයක් හම්බෙච්චාම ඒ වෙලාවට තෝරා ගන්නේ ඔක්කොගෙම තෝරගන්න දේ තෝරලා දෙන්නේ මේ චේතනාවයි. තියෙන දේ තියෙන හැටියටම ගන්න නැතුව ඒක හැඩ කරලා වැඩ කරලා සකස් කරලා සංස්කරණය කරලා දීමත් මොන චේතනා කෘත්‍යයක් තියෙනවා. විතර චේතනා කෘත්‍ය රහසක් තියෙනවා. මෙතනදී පින්නඳ හදන්නේ ඒ චේතනා විසින් අනිකුත් චෛසිකයන් කීකරු කරගෙන අවශ්‍ය තැනට ඒ පුද්ගලයාව එයාගේ ක්‍රියාකාරකම් නැත්නම් මානසිකාරය යෙදවීමේ හැසිරීමේ ශක්තිය ඒ පුද්ගලයන් ගාකල් තමයි පිළිබඳව අධ්‍යයනය කෙරුවේ නැත්නම් හිතෙන්නේ මේක ඇබ්බැහියට වෙනවා සංස්කාර ගතියට ඒක හිට වෙනවා එහෙම නැත්නම් මේ අපිට ලෝකයා පෙන්ලා තියුණු හරි වැරදි දෙකට හොඳ නරක දෙකට සාපේක්ෂව මම මේ කරන්නේ নানা ප්‍රකාර දේවල් කෙරුවට කිසිම තැනක මේ චේතනාවෙන් අපුරක් හරි නරකයක් හරි දැක ගන්න ස්වභාවයක් අපි ළඟ නැහැ. අපේ මුළු ජීවිතයම කරන්නේ අනුන්ටයි අපටයි අලුත් අලුත් චේතනා ඇති කරන නව නව ව්‍යාපෘති නව නව වැඩ පිළිවෙල කරන මිස අපිට මතක නැතිව සබ්බේ සංඛාරා දුක්ඛා කියන. අපිට මතක නැතිව සබ්බේ සංඛාරා අනිච්චා කියන. අපි උදේ පටන් අරගන්නෙම දවස පිළිබඳව සැලසුමක් ඇති. දරුවන්ට සැලසුම් හරි. රජයේ පස්ස අවුරුදු 2004 UNDP එක අපිට මධ්‍යම ආර්ථිකයක් හදාගන්න ඒගොල්ලෝ මේ අනුංග සීනි කියනවා. හැම කෙනාම එක එකට එක එකට මේ ව්‍යාපෘති හදාලා ඉන්න මිසක් අර එක්කෙනෙකුටවත් ඒක මේ කාගේ දරුවෙක්ද මේකේ මුල කොහෙද කොහොමද මේක වෙන්නේ කියලා තීන්දුව කරන්න බයයි මොකද චේතනා නැති වුණාම ඒක ඥාන විභාගීය සීදීනස ගැනීමක් වඩපත් වෙනවා. යම් කිසි කෙනෙක් සම්පූර්ණ චේතන නැතුව ත්‍යාග ජීවිතයක්. එයාට ඥානයක් නැහැ. ඇයි ජීවත් වෙන්නේ කියලා එකක් නැහැ. ඒ නිසා ඒක ඉතාමත්ම හීලාරි දාන ප්‍රශ්නයක්. ඉතාමත්ම සහල වුණ ප්‍රශ්නයක්. අපි මේ ජීවත් වීම සඳහා ඉදිරියට تعلق කිරීම සඳහා ඇති මේ Javaය නැත්තම් අපි නිකම්ම නිකම් සර්පේ හැලලා දාපු හැරක් බවට පත් වෙනවා. මැරිච්ච බලගුණක් පාටපත් වෙනවා. කාලා වමන කරපු වමනයක් පාටපත් වෙනවා. මේ චේතනා තමයි අපි අලුත් කර කර අලුත් කර කර අපිට විවිධ භූමිකා රංග දෙනක් තිබේ. චේතනා දිගේ තමයි යන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ ජරා මරණයට හේතු වෙලා තියෙන චේතනා කරන නෙවෙයි මට ජරා මරණ වේවා කියන්නේ. ඒකට චේතනාවක් තියෙන පොඩ්ඩක් අපවත කාලා බලන්න ජාතිය වේවා. මරණයට පස්සේ තව හොඳ තැනක ජාතිය ලැබේවා. නැත්නම් ඊගා චිත්තක්ෂණේ මට ප්‍රොමෝෂන් එකක් ලැබේවා. මට අරක ලැබේවා, මේක ලැබේවා කියලා මේ සිහින එහෙම නැත්නම් මේ සිලිලාර ටික. එහෙම නැත්නම් මේ අනාගත ප්‍රාර්ථනා ටික තමයි අපි මේ පොදි කරගෙන හැන්දාවට පුතියන්නේ. ඒකත් එක්ක තමයි රෑ හීනෙන් තත්මිටි කන්නේ. ඒකත් එක්ක තමයි පහුවෙන්දා උදේ නැගිටින්නේ. වැඩට යන අමුඩි ගහගන්නේ. කඹරන්නේ. අපෝ එන්නේ ඒ ෂේරම කරන්නේ අර ඉස්සරහින් අර බූරුවගේ ඉස්සරහින් කැරක්ටලයක් ඉල්ලගෙන. ඌට ඉතින් අර කැරක්ටලේ වෙනකම් ඌ අදින. ඌ දන්නේ මේ කැරක්ටලේ නෙමෙයි හම්බෙන්නේ පිටියේ බඳලා තියෙන මර ගෙනියන්නේ මේ මෝඩකම කරලා තියෙන්නේ කියලා. අර කැරක්ටලේ පිටිපස්සේ අනේකා වගේ. විශාල බලාපොරොත්තු ඇති කරන මේ යන ගමනේ මේ බලාපොරොත්තු හැම එකකම තියෙන්නේ අපිට දෙඤ්ඤම් කියන පොරොන්දුවක් විතරයි. එහෙම නැත්නම් දෙඤ්ඤම් සල්ලි කියලා අපේ පැත්තේ. සල්ලි දීලා නැහැ. මේ වැඩේ කරුවොත් දෙන්න. ඕන්න දෙයියන් සල්ලි වල තමයි මේ කඹරන්නේ. ඉතින් ඒක නිසා මේ ජරා මරණය කියන එක මම දන්නවනම් මේ හැම චේතනාවකම පිටිපස්සේ තියෙන්නේ ජරා මරණයෙන් කෙලවර වෙන්නේ කියලා. අපි පොඩ්ඩක් උත්සාහ කරાવી පොත් බීමක් කරන්න, බුක් කීපින්ග් කරන්න. අපි උදේ ඉඳලා හැන්දෑවකම් කොච්චර චේතනා පහල කරනවද? මේකේ ටොං ගානි හෝ, රාත්තල් ගානි හෝ, කිලෝ ගානි මනින්න පුළුවන්ද? කිසිම ගාණක් නැහැ. ඒකම අපිට තේරෙන්නේ නැහැ. දරුවෙකුටවත් කියලා දෙන්න ඔච්චර විශාල චේතනාවක් ඉන්නපා. ඒකට මේ ජීවිතේ සම්පූර්ණ පාලකින්තෝ පාණකින් වෙනවා. මොනවද චේතනා කරන්න කියලා කියලා බලපං කියන්නේ අම්මට තාත්තට අයිතියක් නෑ මොකද අම්මලා තාත්තලා ඒක ශික්ෂණයට දාලා නෑ ඒ ශික්ෂණයට අහු වෙන්නේ මේ කාය සංඛාර වචී සංඛාර ගෙවන් කරලා චිත්ත සංඛාර මට්ටමට යනකොට තමයි කෙනෙකුට තේරෙන්නේ මේ චේතනාවක තියෙන භයානකම. අසීමිතව මේක නොමිල දුන්නට දාගත්තට අන්තිමට ගිවන්න වෙනකොට තමන්ට පිළිගන්නත් බෑ මේ මම ඉල්ලලා ගත්ත ජරා මරණයක් කියලා. ඒක නැත්තම් දීබුද්ධියක් ඇති මිනිසෙකුට මේ හරපලදාරි දෙවි කෙනෙක් දීපු එකක් කියලා නිකන් අපබ්‍රන්ථයක් බාර ගන්නත් බෑ. මේ දෙක එකතුවකුත් නෙමෙයි දෙක නැතුවක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ජාතිය කියන එක තෝරන්න හදනකොට අභාග්‍යයකට වගේ ඔය මේ අභිධර්මයේ සහ අටුවාව ඒ මිනිස්යාගේ හට ගන්න අවස්ථාව ඒ වෙනත් තමයි පුනරුත්පත්තිය තීරුම් ගන්න උත්සාහ කරනවා ඉතින් ජාතිය ප්‍රත්‍යක්ෂ කරන්න එහෙනම් අම්මගේ බඩේ ඉඳගෙන ප්‍රත්‍යක්ෂ කරනවා දැන් මෙතන බුදුරජාණන් වහන්සේ ජාතිය ප්‍රත්‍යක්ෂ කරේ අනේක ಜಾති සංසාරං සන්දා විසංගනි පිටං ගාකාරං කවේසන්තු දුක්ඛා ජාති පුනං පුනං ගාකාරං දික්තෝසී පුනගේ යන්න කාසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකුටං විසංඛාරං විසංඛාරගතං චිත්තං ඡන්නානං khය මජ්ජගා කාන්ති ප්‍රශ්නා තෘෂ්ණා මන්තුරු කරා මේ සංස්කාරයන්ගේ හට ගැනීම දැකලා ශික්ෂණි මේ khය වචන හික්ීම පාරගු තත්ත්වයටපත් වෙලා කියලා බැමිලා හිත ඇතුලේ තියෙන මනෝ සංඛාර මට චිත්ත සංඛාර කියලා සඳහන් කරනවා. අන්නේ චිත්ත සංඛාර පිළිබඳව මට කොච්චරක පාලනයක් තියෙනවද? මේක මේ දෝරි ගැලුවට මේක මගේ මනාපටද සිද්ධ වෙන්නේ. එතන සර්වබලධාරී දෙයියන්ගේ මනාපට සිද්ධ වෙන්නේ. මට මේක පිළිබඳ කිසියම්ම කිසි ඇඟීමක් තියනවාද කියලා බලන්න ගියොත් ඒක අඩු කරන්න පුළුවන් ගැතියක්. ඒක පිළිබඳව බයක් පහළ වෙනවා. මේ හම්බුණාට කාගෙන කාගෙන ගියාට හරියන්නේ නෑ. මේ අන්තිමට ප්‍රතිඵල වශයෙන් ලැබෙනකොට සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඉතින් ඒක කාටවත් නෑ කියන්නේ බෑ. මොකද ඒක මේ මල ගෙදර ගියත් ඇහෙනවා. ධම්මපතිත් කියන තියෙන නිසා සිංහල බෞද්ධයාට ඒක පෙන්නලා දෙන්න පුළුවන්. නමුත් ඉස්ලාම ඔය මේ බුද්ධ ධර්ම පිළිබඳව දැන් අවුරුදු 200 250 ඉස්සෙල්ලා පිටරට ගිහිලා පොට පොත්තක් දිගහැරලා බලපු ඔය ජර්මන් ජාතික දාර්ශනිකයා අතශෝෆන්හාවර් සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කරලා යා බටහිර දර්ශනයට ලිව්වා each will is evil කිය. විහිතාමතා කරන සෑම අහිණියට හිටිනවා කිය. මේක මහා හෙන ගෙඩියක් පාඩපත් වුණා. බටහිර චින්තනයේ තියෙන හිතපල්ල මතපල්ල අර කොහෙපල්ල මේ කොහෙපල්ල නොබෙල් ප්‍රයිස් දෙන්නා මැග්සේෂේ සම්මාන දෙන්නා කී කියන්නේ ඔය හොයනව නිර්මාණ කරන බටහිර ලෝකයක් තිබුණේ මියා කතා කරලා කිව්ව මෙයාට බුද්ධ භාෂිත තිබිලා තියෙනවා හැම හිතවිල්ලක්ම හැම සංස්කාරයක්ම හැම චේතනාවක්ම දුකක් අනිත්‍යක් එසා each will is evil කියලා මේකට විශාල වශයෙන් ඇතිවෙච්ච ප්‍රහාරය නිසා මෙයාට මේ මූල ධර්ම හෙලි කරගන්න හම්බුනේ නැහැ මොකද බටහිර තියෙන තනිකර කාම ලෝකී સંદર્ભයක් කාම ලෝකී කාම භෝගී මේ දිට්ඨිය කාම භෝගී මේ අයුෂ්මංචකාරය මුළු ලෝකෙම හදාගෙන හිටිය අපිට මේ පරිසරය පොඩ්ඩක් වෙනස් කරගත්තට පස්සේ අපිට ඕනේ සැප විඳින්න පුළුවන් තාමත් ඉන්නේ ඒකේතර ඉතින් මේකෙදි ඒ ඒ කායික සැප සම්පත් හොයන පැත්තට වගේම මානසික සැප සම්පත් හොයන පැත්තදී මේක පිළිබඳව ගවේෂණය කරපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉස්සලා ඉස්සලා විස්තර කරන්න පටන් අරගත්තා මනුෂ්‍යගේ සෑම ක්‍රියාවලියක්ම ලිංගිකත්වය හරහා විස්තර කරන්න පුළුවන් කියන. මේ මනුස්සය එලිපිට නටන සහ පස්සේ නටන හැම මඟුලකම තියෙන්නේ ඉදරක් පිනවීම තමයි. මේ බුදුරජාණන් වහන්සේ නම් මේක sensuality කිව්වා. ඉදරම් පිනවීම කියලා. අරයන් ලිව්වේ sexuality කාමෙමයි. මොකක්වත් නැහැ මේ ගේමේ හැම එකම ඔය හැංගිලි වෙස් බඳන එකම දෙයයි තියෙන්නේ කාමේ විතරයි තියෙන්නේ කියන්නේ. ඉතින් ඒක නිසා ඉස්සලා ඉස්සලා ඒ තිබුණ පොයිලි වාදවලට මේ ලිංගිකත්වයේ කියන යුදෙව් ලිංගිකත්වයේ කියන චෝදනා එන්න පටන් අරගත්තා. අන්තිම වෙනකොට යාය දෙක දියුණු කරන දියුණු කරන යනකොට තේරෙන්න පටන් අරගත්තා. ඒ ලිංගිකත්වය මුල් කරගෙන කරගත්ත එක්කනට ලිංගිකත්වය මුල් කරගත්තේ නැති කරකට චේතනා වෙනවා. ලිංගිකත්වය මුල් කරගත්ත කැපෙපෙනී මුල් කරගත්ත මාන්නකාරය, සන්නාකාරය, දුක්ඛකාරය අනිත් ඔක්කොටම දී චේතනා වැඩි. ඒක බොහෝ නික්මන්න කුරු වෙනවා. ජරාවට තුන જાතිය මරණයටපත් වෙනවා. මේක නිසා මෙයා එල්ලන්න පටන් අර ගන්නකොට ජීවිතයේ අවසාන කාලය වෙනකොට අසුගාම කියෝයා කියන්න පටන් ගත්තා කොහොමටත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නැවපදෙව්වේ ෂෝපන්හාවර්ගේ වරායට තමයි ගියා. අන්තිමට හේතුව හේතුවන ගියේ දර්ශනවාදී විශේෂම මානසික විද්‍යාවේ ෂෝපන්හාවර්ගේ වරායට තමයි යා ගියේ. ෂෝපන්හාවර් මේක ගත්තේ මේ බුද්ධ ධර්මයේ. මේක නුදුවට ගැඹුරින් බලනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළියර ගන්න ලෑස්ති නෑ බුදුහාමරගේ ආభాෂයක් කර තිබුණා කියලා. හැබැයි කියාගෙන ගියා අන්තිම අන්තිම ලියුම් වල එමෙිට මෙට මම සේන්දුනේ මේ ෂෝෆර්නාව කියන වරායට තමයි කියලා. ඒක නිසා බටහිරේ තියෙන අම්මු වමනයන්ට ලැහැත්ති කරව බඩක් වගේ එක පැත්තකින් අසීමිත කාමයක්. හැබැයි ඒගොල්ලන්ට අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා මේ බුද්ධ ධර්මයෙන් ගිය පණිවිඩය ලැබිලා තියෙනවා. ඒක නිසා දැන් වමනට කිට්ටු කරපු ගතියක් තමයි තියෙන්නේ. මේ කාමයේ සඳහා මෙච්චර මුළු ලෝකයක්ම අරගෙන. ඊටාමත්ම දුක්ඛිත දේ තමයි මේ හැදෙන ජනතාවට මේ බයලජ්ජ නැති කරලා මේ කාමයට නතු කරනවා. ඒකෙන් උපේන ගාන විනාශ කරන ප්‍රමාණය මුන්දලාට කොහොම ගෙවන්න වෙයිද දන්නේ. ඒක ජයග්‍රහණතිය. අදුමාන මේ ලංකාවේ ඉන්න අපි පවා අපේ මේ යුරෝපීකරණය තමයි අපිට ඉක්මනට කරන්න ඕන දේ. මේ පුළුවන් තරම් ඉක්මනට අපි මේ යටිතල පහසුකම් හදා ගන්න ඕනේ. මේ ඔක්කොම පහසුකම් ලබා ගන්න ඕනේ. කියාගෙන නට නැතිල ඒ තරම්ම සිත් ගන්නසල. හැබැයි ඒක යට තියෙන චේතනා බවල කිරීම, ආසාවල් බවල කිරීම, හීන වැඩි කිරීමක් කියන එක කාටවත් නෑ කියන්න බෑ. නමුත් ඒ යටින් අපිට ආයෙත් ඇහෙනවා. සියලු චේතනාවල් සහ සියලු සංස්කාර දුක් පිණිස පිටේ. සියලු චේතනා සහ සියලු සංස්කාර අනිත්‍ය පිණිස පිටේ පිටනොයි කියලා. මේ කාරණාව ජාතිපත්‍ය ජරා මරණ කියන තැනට දාගන්න අකමැති නිසා මෙතන ජාතිය කියලා කියන්නේ මෞකසින් බිහිවීමක්. එහෙම නැත්නම් කලලේ හට ගැනීමක් කියන පටලවිල්ලට ගියාම ඔක්කොගේම ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ කලලේ හටගන්න එක නතර කරගන්න පුළුවන් නම් එහෙනම් නිවන් දකින්න පුළුවන් කියන මට්ටමේ වගේ නැත්නම් කලලේ හටගන්න වෙලාවේදී ඒක දැනගන්න පුළුවන් නම් ප්‍රසූත කරන වෙලාවේදී පුළුවන් නම් කියලා අද ලංකාවේ බුද්ධඝමී චතුරාර්ය සත්‍යයට වඩා හැම කෙනාම අහන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමීන් වහන්සේ මේ පුනරුත්පත්තියේදී කොහොමද මේ තියෙන විඥානයේ ඊගාලකට යන්නේ ඒක තමයි හර්ටල් එක පැන ගන්න බැරි තැන. හැබැයි හැම හුස්මකම ඉඳලා ඒක හුස්මට යනකොටත් ඔය වගේ මැරලා ඉදීමක් වෙනවා. ඒ හැම එකක්ම වෙන්නේ චේතනාවක් අනුවයි. ඔබට පුළුවන් ඒ චේතනාව බලන්න එහෙනම් මැරෙන්න ඕනේ දැන්ම බලන්න පුළුවන්. සත්‍යකුගේ උප්පත්තිය නෙවෙයි. නාම රූප ධර්මයේ උප්පත්තිය. ආස්වාසේ කියන නාම රූප ධර්මයේ උප්පත්තිය. ප්‍රස්වාසේ කියන නාම රූප ධර්මයේ උප්පත්තිය. පිම්බීම කියන නාම රූප ධර්මයේ උප්පත්තිය. හැකිලීම කියන නාම රූප ධර්ම උප්පත්තිය. වම තියෙනකොට මේකේ උප්පත්තිය. දකුණ තියෙනකොට මේකේ උප්පත්තිය. ඉස්සරහට යනකොට ඒකේ උප්පත්තිය. පස්ස වෙනකොට ඒකේ උප්පත්තිය. පැත්ත බලනකොට ඒකේ තියෙන උප්පත්තිය. කෙලින් බලනකොට තියෙන උප්පත්තිය. අත නම්නකොට දිගාරනකොට තියෙන උප්පත්තිය. ඉති බුදුරජාණන් වහන්සේ මේක වක්‍රාකාරයෙන් කියලා දෙනවා. ඒ සම්පූර්ණ මාර්ගය යන්නේ ඉස්සල්ලා හැම චිත්තක්ෂණයකම නැත්නම් සම්මුති උප්පත්තියට යන්නේ ඉස්සෙල්ලා හැම චිත්තක්ෂණයකම මේ සිද්ධියෙන් සිද්ධියට අතරමැදි පහුවෙන මේ අතරවාරයේදී ඔය මරණය සහ උප්පත්තිය දෙක අපි මසංගලා අපි මේ නාම රූප බදාගෙන ඒක පිටකොන්ද අත කරලා හට ගැනීමක් හෝ නැතිවීමක් ගැන අමතක කරලා මතුවෙච්ච දේවල් බෙදා ගන්න බැරුව රණ්ඩු කර කර දාන්න එක්කිනෙකුටවත් බෑ ඒකට දඟලන තාක්කල් මේ නාම රූපයන් එක තොරන් ගහන තාක්කල් ඉව හදා බෙදා ගන්න බැන්න තාක්කල් කොහෙන්ද මේක පහළ වෙන්නේ එහෙම නැත්නම් කොහොමද මේක ඉවර වෙන්නේ ඒක සඳහා සාමාන්‍ය භාවනා ක්‍රමයේ කරකියන ක්‍රමයේ තමයි මොනවා හෝ සිද්ධ වෙන සංසිද්ධියක් ගන්න කියනවා අස්පනා අපිට අත්දකින්න පුළුවන් චලියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න අපදානේ සම්පායනය කරන්න පුළුවන්. දැන් ආශාස කරනවා කියන්නේ ඒක ස්පන අපිට බලන්න පුළුවන් එකක්. භූතං භූතතෝ පස්සති. ප්‍රසවාස කරනවා කියන්නේ ස්පන අපිට බලන්න පුළුවන් එකක්. අප තියනවා කියලා කියන්නේ දකුණ තියනවා කියලා කියන්නේ පිම්බීමක් කියන්නේ හැකිලීමක් කියලා කියන්නේ ස්පන අපිට බලන්න පුළුවන් එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන මූලික ශික්ෂාව තමයි මෙන්න මෙවැනි ධර්මයක් බලන්න ඕනේ නම් අපි මේ විදියට දාමු එක තේරුම් ගන්න පුළුවන් විදියට මට ආස්වාසයක් ආස්වාසේ වශයෙන් භූතම් භූතතෝ පස්සතිය බලන්න ඕනේ නම් මට කනගාටුවෙන් පිළිගන්න වෙනවා ඒ චිත්තක්ෂණය මුළු ලෝකෙම අතාරින්න වෙනවා. කවදාකවත් මේ කාරණාවට හිත දාන්න බෑ. අනික් සියල්ලෙම හිත අයින් කරගන්න නැතුව. ඉතින් අපි මේ ලෝකයේ පිළිබඳව අයින් කරන්න ඕනේ කිව්වට ඔබේ අහු කොන් අරක මේක උද්විතියාගෙන කවදාකවත් අපිට ආස්වාසයට මුළු හිතින් දාන්න බෑ. ඒ මොකද මේ අපි හම්බ කරගත්ත ප්‍රිය කරන මනාප වස්තු නෙමෙවුවා. ඒස එක චිත්තක්ෂණයකටවත් මෙව පැත්තක තියලා අවධානය මේ ආස්වාසයට දාන්න බෑ. ඒ සාධාරණයි මොකද මෙතෙක් කල මේ පණ එපා කියලා කමුරලා හම්බ කරපු දේවල් මගේ මනාපකත්තිය මගේ නෑදෑයෝ මගේ ගේදොර මගේ නම්බුනාම සියල්ලම ඒක අයින් කරගන්න බැරි ගතිය අපිට පේනවා. අපිට නියම වෙලාවට අවශ්‍ය වෙලාවට මේ නිර්මල වූ නික්ලේශී වූ රූප ධර්මයක හිත දාගන්න බෑ අපිට. මොකද හේතුව මේවට තියෙන අපි ඉස්සර පස්සර බැඳිලා තියෙන. ඒක අනෙක් පැත්ත කියන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක යම් යෝගාවචරයකට මොන ඊර්ති බලය නිසා හෝ මොන උත්සාහය නිසා හෝ මොන ගුරුවරයෙකුගේ උදව් නිසා හෝ එක චිත්තක්ෂණයකට ආශ්වාසිත දාන්න පුළුවන් වුණා නම් එයායි චිත්තක්ෂණය දන්නේ නැති වුණාට මුළු ලෝකෙම අයින් වෙනවා. අයින් වෙන්නේ නැතුව මේක දාන්න බෑ. ඒක ඒක ලෝක න්‍යාය ධර්මයි. ඒ නිසා එක චිත්තක්ෂණයට ආශ්වාසය බලන්න පුළුවන් නම් එයාට සන්තෝෂ වෙන්න පුළුවන්. මට මුළු ලෝකේ සදාකාලිකව නම් අයින් කරන්න බෑ. හැබැයි తాවකාලිකව ක්ෂණ මාත්‍ර වශයෙන් එක චිත්තක්ෂණයකට හිත දානවා කියන්නේ ඒක හිත දානවා කියලා කියන්නේ වෙන්න තියෙන උත්පතක් නෙවෙයි. වෙච්ච උත්පතක් නෙවෙයි. බබාගේ උත්පතක් නෙවෙයි. අම්මගේ හොස්පටක් නෙවෙයි. අතන මෙතන හොස්පටක් නෙවෙයි. Tamange හොස්පට දැම්මනම් අන්න ඒ වෙලාවේ තියා නාම රූපයකට සංසිද්ධියකට කෙලින්ම මුණ දැම්මා. ඒකට කියනවා මුලිච්ච වෙනවා කියලා. ආපాతගත වෙනවා කියලා. ඒකට ලෝකේ පුරා සවරන් කියලා කියලා හිටපු හිත නන්නතර අරුණුගේ නන්නතර වෙලා හිටපු හිත බුදුන්ව විචිත්ත වෙන්න ධර්මයට විචිත්ත වෙන්න සංඝයාට විචිත්ත වෙන්න සීලයට විචිත්ත වෙන්න දැන් මෙන්න මේකට ගියා කියලා යෝගාචර දැනගන්න පුළුවන් ඒක දැන් තාම දකින්න යෝගාචර රූප ධර්ම මේ නාම රූප දෙකේ දකින්න රූප ධර්ම මොකද අපි හිතේ තරම් ගොරෝසු නිසා ඒත් ඒත් දකින්නේ හොඳටම ගොරෝසුට ආපු ආස්වාසේ මැද පිට කොන්ද විතරයි අටගැම්මට ගින්නත් බෑ අපිට අවසාන ගතිය නෝ මේක කතාමසි ඉතාම සූක්ෂමයි අඩුවානේ මේ මෙහෙම හරි හම් වෙන එක ලොකු දෙයක්. ඉතින් යෝගාචරයක ගරු කරේ නැත්නම් යාට වෙන සාපයක් අවශ්‍ය කරන්නේ. ඒ ඇති යා සංසාරේ බැඳෙන තරම් සාපයක්. මෙහෙම හරි කමන්නේ ඕන ආශාසෙදි ඉඳන්. ප්‍රසවාසෙදි ඉඳන්. වමට හිත දැන්. දකුණේ මොකක් කරගෙන කරගෙන කරගෙන කරගෙන. එයා කවදා හරි මේක හට ගන්න තැනට, જાතියට හිත දාපු දවසේ තමයි තේරෙන්නේ මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ චේතනාවක් කියලා. නැත්තම් කවදාකවත් මේ පිට වෙලා යන නාස්පුඩු පුරවාගෙන යන හුස්මේ ඇතුල් වෙන පිට වෙන එකේ මේ පිටිපස්සේ චේතනාවක් මේකේ තියෙන බව. ඒ නැත්තම් මේ වමක් උස්සන්ට එන මලමිණියකට තම දකුණු උස්සන්න පුළුවන්. දැන් මේකේ චේතනාවක් තියෙනවා. මේ පිම්බීමට හැකිරීමේ චේතනාවක් තියෙනවා. අතක් නමට අතක් දිගාරින චේතනාවක් තියෙනවා කියලා. ඒ දැකපු අරමුණ කීකර වෙනකන් ආම්බා කරගන්නකන් නතු කරගන්නකන් මේ පැත්තේ මුලට හිත දානකන් ජාතියට හිත දානකන් මේ හැම දෙයක්ම හිත වෙන්නේ මේ විදුලිය වැඩ කරන්නේ විදුලිය තිබුණට බෑ ස්විච් එක දාන්න ඕනේ දැම්මේ නැත්තම් වැඩ කරන්නේ ස්විච් එක දැම්මම පස්සේ ෆෑන් එකට දැම්මොත් කරකේ ස්විච් එකට දැම්මොත් සීතල වෙනවා හීටර් දැම්මොත් රත් වෙනවා මොටර් දැම්මොත් කරකේ නානා ප්‍රකාර දෙල්ලම මාට මේ ගලන ධාරාවේ ධාරාව එනකන් ඒ යකඩ ගොඩක් විතරයි. ධාරාව දීපු ගමන් මෙන්න ෆෑන් එක කරගෙන පටන් ගන්නවා. ෆ්‍රිජ් එක හීතල වෙන්න පටන් ගන්නවා. හීටර් එක රත් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට පේනවා විදුලිය කියන්නේ මා පුදුමාකාර මැජික් බලයක් තියෙන එක. නමුත් මේ මැජික් බලය ක්‍රියාත්මක කරන්න බෑ යකඩ කොට සැලසුම් කරලා නැත්තම්. ඒ යකඩ කොට විදුලිය දෙන්නේ ඉස්සෙල්ලා යකඩ කොට යකඩ කොටම තමයි. විදුලිය දුන්නාට පස්සේ ඔන්න තමයි ඕන දෙයක් කරලා පෙන්නන. ඒ වගේ මේ චේතනා ශක්තිය මේ කයට එනකම් මේක මොනම දෙයක්වත් කරගන්න බෑ දරකරක් වගේ තියෙනවා. නමුත් අපිට ඒක පේන්නේ නැත්තේ මොකද අපි සිද්ධියක් දැකලා නැහැ කොක් කරලා කොටු කරලා පරිච්ඡේද ඥානයෙන් ඒ කොටපල දකින්නේ ආරම්භයක් තියෙන මැදක් තියෙන අගක් තියෙනවා කියන මේ තුනේ අපිට ආධුනිකයාට ගොරෝසු මනස ඇති කෙනාට ශික්ෂිත මනසක් නැති කෙනාට වෙන්නේ ගොරෝසු තැන විතරයි. ඒ ගොරෝසු තැන දක්මින් දක්මින් දක්මින් දක්මින් ආශාසිය අසුකල අසුකල උදජනචික දැන් පුතේ දැන්දුවේ උනක කොහෙද ඉඳලා එන්නේ කියලා බලන්න. ආශාසෙ මතුවෙන්නේ කොහෙන්ද කියලා. ඉතියාට ඒකට සාතිකයක් තියෙනු ඊගාට ආශාසෙත් මන් දකින්න ඊගාට ආශාසෙත් දකින්න. අන්නේම ආශාසෙ නතු කරගත්තට පස්සේ කොහේ ඉඳලාද මේක මතුවේ? කියලා ආශාසෙ මුල දකින්ද හිත යොදපු දවසේ යාට තේරෙනවා ඒ චේතනා පහළ වෙලා අනිකුත් කාරණා තියෙනවනම් මම අනේමට ආස්වාසි වේවා කියලා පැතුවේ නැති වුණාට අනායාසයෙන්ම එහෙම නැත්නම් අසම්පජානව අචේතනිකවම වගේ මෙන්න ආශාසය සිද්ධ වෙනවා. හැබැයි අඩියට ගිහලා බැලුවොත් කලින් යුදයකට හෝ හුස්ම ගැනීම ආසාව නැත්නම් හුස්ම ගැනීම චේතනාව මේක සම්බන්ධ වෙලා තියෙනවා කියලා දකින්න මොන තරම් සූක්ෂමකමක් තියෙනවද කියලා මොනතරම් එකලාසයක් තියෙනවද කියලා දැනගන්න. ඒ කොච්චර එකලාසය තිබ්බත් මේකේ මූල ධර්මය දන්නේ නැත්නම්. ඇයි මේ ආසත් පිටපස්සේ පසත වෙලසේ ඉල්ලවන්නේ? ඇයි මේක මේ භූතම් භූතතෝ පසත කියලා මෙච්චර මේ ලෝකයක් පැත්තක දාලා මේ අට්ටිදිර දෙයට මෙච්චර ගරු කරන්නේ? කීනක දන්නේ නැතු කොච්චර ආසස් ප්‍රසවාස දැනගත්තත් ගමනක් නැහැ. කොච්චර වම දකුණු දැනගත්තත් ගමනක් නැහැ. ඒකවල අනේටි හුස්ම නම් ගන්නවා තමයි උලම් වල කොහෙද නිවනක්. ඉතින් ගෙදර ඉන්න කට්ටියන මොකද කාලා බුදින නැති අපිට රහට කන්නත් නෑ මුත්මත් නෑ මුත් ගාස්ටක් මල හොත්තුවා ඒකම අම්මනේ ඉතින් භාවනා කොට හැබැයි බුදුහාමුදුරගේ තරහ තියෙන හිතයට ධර්මී කරේ තරහ තියෙන හිතයට සංඝයා කරේ තරහ තියෙන හිතයට තම කගෙන සීලය පිළිබඳව තරහ තියෙන හිතයට මේවා රකින්න නම් තමයි අනුන්ගේ හරක් බලනවා වගේ කිසිම පස්කෝරසයක් නෑ නායට අරක් බලනවා ඒ මොකද ඒ දර්ශනේ නෑ ඒ දෘෂ්ටි කෝණේ නෑ ඒ යෝනිසමංචකාරේ නෑ ඉතින් යෝනිසමංචකාරේ එන්න තමයි බණ එහෙම දින උපදේශයක් දින උපදේශ බලපන්නවට නේද තාසපසද ඇයි එහෙම බලන්නේ මොක මොන දෘෂ්ටි කෝණයෙන් මේ ආසල් ප්‍රසවාසය බලන්න ඕනේ කියලා ආධුනිකයන්ට කියලා දෙන්න බැරි කමක්. නමුත් ආධුනිකයන් මේ වටවලල්ලේ කරකවගෙන ගිහලා හිර කරලා මේ කරන වැඩේ ඇත්තටම අසාධාරණ බව. අක්කේ දවුලත් පඬිස්සංශ මතක් කරලා කියනවා. බලාපොරොත්තු වෙන්න බෑ යෝගාවචරයේ මෙච්චර දෙයක් කරගන්න පුළුවන් දෙයක් කියලා. මුති යෝගාවචරයේ ඉච්චර එකලාසයක් හෝ ඉච්චර ශක්තියක් හෝ ඉච්චර සද්ධාාවක් හෝ ඉච්චර සත්‍යයක් නෑ ආරම්භේ. අපි සියල්ලම මුල ඉඳලා පටන් ගන්නවා. මොක කරගෙන කරගෙන කරගෙන ගිය දවසේ එක හුස්ම රැල්ලක එක පිම්බීම හැකිලිමක එක වම දකුණක මේ චේතනාව අධ්‍යක්ෂ කරන මේ කටයුතු කරනකොට බුදුහාමුදුර කෙනෙක් පහළ වෙලා අපේ ජීවිතයකට දෙන්න හදන මේ දේ අම්මා අප්පලා කවද දෙයිද අපිට? අපේ පන්ති බාර ගුරුවරයාට කවද ලැබලා දෙන්නේ? අපේ දේශපාලනඥ අපේ ආර්ථික විද්‍යාඥ අපේ සමාජ විද්‍යාඥ ඔය මොකාරවත් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ හරි බයයි. හරිම බයයි. Tamange හෝ තව කෙනෙක් හෝ මේ චේතනාව බලනවා. ඒක හිතන්නේ මේ ලෝකෙට අයිති ගන්න එක අර බලදාරි දියන්නාන්ති වැඩක්. මේ කරන්න බැරි වැඩක් කරන්න කියලා පිස්සු හදා ගන්න හදන ඕන චීන්ජයක් කාලා රැට උදේ වෙන්නේ පිස්සු කෙලින් නැතුව කියලා. ඒක තමයි අපි අම්මලා අපිට කියන්නේ. තාත්තලා කියන්නේ ඒකයි. මොකද මේගොල්ලෝ කරලවල තියෙනවා කියලාගෙන තියෙන කරන්න බෑ. ඒගොල්ලෝ දන්නේ ක්‍රමී දන්නේ. ඒ නිසා අනික් කටට කියනවා මේ හොරි දින මනස කැමති කියනවනේ ඔක්කොටම හොරිය දෙනවනේ. ඉතින් ඔක්කොටම හොරි කියන්න දෙයක් නැහැ. ඉතින් කවුරුත් කැමති හොරක් තියෙනවා දැකිට මොඩේ හරි කැමති මේ වගේ ගැඹුරකට බහලා මේ චේතනා දැනගෙන මේ චේතනාවගේ හට ගැනීමක් කියන දුකේ හට ගැනීමක් කියන එක තේරුම් ගන්න උත්සාහ කරන මිනිසයා මුලදි පරදිනවනේ වරදිනවනේ අඬනවනේ චරිචුරු ගන්නනේ ඒ සෑම දෙයකම මෙයාට දමලා ගන්නවා කරන්න බැරි දේවල් කරන්න බාහනා කරන්න එපා මේක වැඩියෙන්ම සිද්ධ වෙන්නේ බෞද්ධයන් අතර බෞද්ධයන්ගෙන්මයි කවදාකවත් මේක මේ ගැඹුරක් දන්නේ නැති අන්‍යාගම කෙනෙක්ගෙන් එහෙම පහත් කළ සැලකීමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ මේ කවුරුත් ආයෝයි ගාගෙන ඇවිල්ලා ආශිර්වාද කරගෙන හොඳයි හොඳයි කියන වැඩක් නෙවෙයි මේ. එහෙම තියෙනවනම් වැරදිලා. එහෙම තියෙනවනම් පොඩ පිට පොඩ ගිහිල්ලා. කවුරුවක්වත් නැහැ තමන් කැලේකට ගියා, තමන් ගහක් යන්න ගියා, තමන් ශූන්‍යාකාරයට ගියා මේ බලනවා. තාම තේරෙන්නේ මොන මගුලට බලන්න ඕනද කියලා. මොන මොන දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනද. කරන ගමන් බලන්න. කරන ගමන් ධර්ම සාකච්ඡා කරන ගමන් සීල කඩා ගන්න තියෙනවා. කරන ගමන් බලන්න ඕනේ සමාධිය ඇති කරලා. එන්නේ එන හුස්මට යොදලා යොදලා යොදලා යොදලා. ඒ හුස්ම කියන සංසිද්ධිය නම් බලන්න ඒක මුල බලන්න. මම දකුණ කියන සංසිද්ධිය නම් බලන්න. එනේන මම මට බලන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන ඉන හැටි බලමු. මම බලන්නේ බිම්බීම හැකියි නම් බලන කොයි එකක් එකයි. ඔය කොයි එකේ තියෙන එකම සංකත ලක්ෂණය. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉතින් මේ තිතියේ තියෙන අන්‍යතාවය තමයි සාමාන්‍ය පුතත්ඥය දකින්නේ. මොකද ඒක බල්ල බල්ල බල්ල හුරු කරලා. ඒ උපාදයේ දකින්න වෙලාව. කොහොමද මේක එන්නේ කියලා බැලුවොත් ඒක සයන්කතන්ද ඒ පරකතන්ද සයන්කාරම් පරංකාරන්ද නැත්නම් අසයන්කාරම් සයන් සයන්කතම් පරංකතන්ද අසයන්කාරම් අපරංකාරන්ද කියන එක බැලුවොත් ඕන කෙනෙකුට දෙන මේක කවුරු කොයි එකක් කියන්න පුළුවන් විශ්වාස කරන්න එපා. අත්දා බලන්න. එක සැරයක් අත්දා බලන්න බෑ. ලක්ෂ වාරයක් අත්දා බලන්න. බලනකොට තේනවා ධර්මේ නම් තියෙනවා. බලනකොට දෘෂ්ටි කෝණේ නෑ අපි ළඟ. චීන කන්නඩිය නෑ අපි ළඟ. අපි මේ බැලියට කෝණේ දන්නේ නැතුව අපි කොච්චර වැඩ කරගෙන ගියාද? ඒ ධර්මයේ දෝෂයක් අක්. පුත්‍රයාගේ තියෙන අඩුපාඩුවක්වත් නෙවෙයි. ඒකලස් වෙච්ච දවසේ තීරණ පටන් අර ගන්නවා. ඒක කොච්චර ගැඹුරුද කියනවනම් කලින් සකස් කරපු දෙයක් කාලා මේක හරියන්නේ නැහැ. තමන් කරපු දේ අනුන්ට කියලා හරියන්නේ නැහැ. කරලා බල්ල බල්ල බල්ල බල්ල මේ ධර්මතාවේ වැටෙනකම් වෙහෙස නොබල කටයුතු කිරීමට කියනවා සතත අභ්‍යාසය කියලා. සතත අභ්‍යාසය කියන්නේ නිත්‍යපතා මේක කරන්නේ. හරියයි කියලා සතුටු වෙන්නත් බැලුවා කියලා කනගාටු වෙන්නත් එපා. මොකද මුලින් මුලින් දකින්නේ ඔය යාන්ත්‍රෙ නෙවෙයි. ඒක වහලා තියෙන වැහුම් තියෙන ওই tire එක එක එක එක අයින් කරන අයින් කරන යනකොට තමයි තීරණ පටන් අරගන්නේ. මේ උපදින જાති උපත ඕනම තැනක ජරා මරණ දෙකක් තියෙනවනම් අහේතු අප්‍රත්‍යයෙන් පහළ වෙලා නැහැ. ඒක පේන්න නෙවෙයි මේ ඥානය හැදිලා තියෙන්නේ. ඥානය හැදිලා තියෙන්නේ පිටලෙල්ලේ. ඇතුළට බහින්න ඕනේ. ඇතුළට බහින්න අනුගේ දෙලෙමින් බෑ. අනුගේ දෙයක බෑ. අනුගේ තැනක බෑ. අතීතය නාගතේ බෑ. වර්තමානයේ තියෙන්න ඕනේ. මේකේ ස්වභාවය තමයි වර්තමාන වශයෙන් බලන්නේ කාර්යම නිරසයි. ඒ නිසා අපිට ඒකෙ දිගින් දිගට හිත පවත් ගන්න බෑ. ඒ අපේ තියෙන තෘෂ්ණාව නිසා. නිසා කාට හරි මේ ධර්මයේ ආනකොට කරපු භාවනා සංසන්දනය කරලා එක චිත්තක්ෂණයකට හෝ ඒ තමයි දැස්පනා අපිට පේන දේ තමයි මේ සියල්ලම තියෙන්නේ. ඒක නොසලකා නොහැර අත අතපලේ දාන්න නැතුව මේකම පුළුවන් තරම් බලන්න මට මිත්‍ය කරව මගේ අත්දැකීම. මේ ධර්මයක් මට උදව් වෙනවයි කියන මේ හැකි සංඥාව ආපු ගමන් ඊයර පරණ මිනිස්සයනේ අලුත් මිනිස්සෙක් පාටපත් වෙනවා ඒක වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවත් එවැනි ඒ අසීමිතය මේ අසපතම දේ සිදුවීමට හේතුවක් වාසනාවක් මිස හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි මේ පළවෙනි ධර්ම දේශනාවේදී මා මෙතනින් සටහන් කරනවා සියලු දිනාටම සරසීමුදා වේවා කියලා. ඒ ධර්මදේශනාවේදී අවධානය අපි අවස්ථාව කරගන්නවා මේ චාරිත්‍රාක් විදිහට පිප්පමණ වීම අනුමෝදන් කරවීම උත්සාහයෙන් කරන්න ඒ නිසා අපි මේ අවස්ථාවක් කරගෙන විනාඩි සුවල්පයක් අරගෙන මේ තාක්කල් මේ වැඩමුළුවේ වැඩමුළුවේ සංවිධානය යම්මාකාරයකින් සාර්ථක භාවයටපත් උනානේ ඒ සාර්ථක භාවය සඳහා පෙනීන පිණිවුදව කළා වූ සීලෝම සත්පුරුෂ මණ්ඩලවලට අපි මේ තාකල් රැස් කරගත්තා වූ සීල කුසල් ඒකාන්ත මාත්පත් වේවා යස්තු ඊලාල සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා මතරත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නා වූ සීලම සාසන කටයුතුට මේ විදියට මනෝදන් අනුග්‍රහ කරත්වා කියලා සත්පුරුෂයන් විදිහින් අපි සාදුකාරයක් වත්තා සාදු සාදු සාදු ඒ වගේම අපේ සනුවරේ ඉන්න ඔක්කොමලා මේ බණහල මේ විදිහට වැඩ කරනවා හොඳයි නමුත් ඉතින් ඒකකින් පිළිලා තියෙන යෝග හැටියට හිට වෙන්නේ. ඒ නිසා අපි ඒ සියලුම න්‍යාය මිත්‍රයෝ බන්දු කලත් ආදී සියලු දෙනාට අපි රැස් කර ගන්න ලද කුසලය අනුමೋದනා සීලයෙන් පුස්තා සීලයෙන් සාදු කියලා අනුමෝදන් කරමියත් අපේ සාතුනාදී අහලා ඉන්නා තැනදීට තමනු සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් අප සාදා ගනිත්වා කියලා ඥාති මිනිස් සාදු කාර්යයක් පවත්වනවා සාදු සාදු සාදු අපකටත් මේ විවිධාකාරයෙන් සහයෙන් සපයා ගන්නවා මේ කුසලයේ ඒකාන්තයෙන්ම මේ දරා මරණ ආදී දුකේ කෙලවර පිණිසම හේතු වේවා ඒ සදා දිගටම සත්තු සාශ්‍රය ලැබේවා සත්තු ආශ්‍රයෙන් දුරවත් වේවා යාව නිබ්බාන මේ කුසලයකට හේතු ආසන වේවා කියලා සාදු කරනවා මේ කපීතාවතා ජාති ගාථා සත්‍යයනාවේ සම්ප්‍රදාන කුලෝ නිමානපත් එක්තාවතා චනම්මි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවා නාගමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවා නාගමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවා නාගමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනම් හෝතු සුඛිතා ඥාතයෝ ඉදං ගෝ ඥාතිනම් හෝතු සුඛිතා ඥාතයෝ ඉදං ගෝ ඥාතිනම් හෝතු සුඛිතා ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමු සතං සමාදමු තාවනිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමු සතං සමාදමු තාවනිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු සුපත්තිත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බා Oh blessed God, being a constant Kamami kamitabam. Sopatetta, sopatetta. Abhivadana silis niccam vadda pachaino. Chattaro dhamma vaddanti ayuvanno sukham param. ආයුරෝග්‍ය සම්පatti ශග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු